ඉතින් සරුවචන් වහන්සේ කාල වේලාව බලලා ශිවන පිරිස රැස්වෙච්ච වේලාවක නිබ්බේධික පරියායම් උබික්ක වේ ධම්ම පරියායම් දේශිස්සාමි කියලා මහණෙනි උඹලට මම නිවන් අවබෝධ කරන මාර්ගය නිර්වේද කරන මාර්ගය නිබ්බේධික පරියාය කියන ධර්මපරියායක් ධර්ම ක්‍රමයක් කියලා දෙන්නයි ලැහැත්ති වෙන්නේ කියලා භික්ෂුන් වහන්සේලාට මාතෘකාව මතු කරනවා. ඊට පස්සේ ස්වාමින් වහන්සේලා ඒවම් බන්තේති ඒවම් බන්තේ කියලා එහෙමයි ස්වාමින් වහන්සේ කියලා ඒ බණ අහඬ රැස්වෙච්ච සිවණ පිරිස සරුවචන් වහන්සේට පිටිවන්දන් අස්සනවා. අපි ඉස්සර තිබුණා ඒ පැරණි බණ කියන ක්‍රමයේදී එහෙයි කියන කෙනෙක් මනආසනේ ගාව ඉඳගෙන ඉනවා. ස්වාමින් වහන්සේ වාක්‍යයක් කියනකොට එහෙයි ස්වාමින් වහන්සේ කියන්නේ. ඒ ඒ පහු වෙනකොට ඒකට එහෙයිය කියලා නමකුත් වැටුණා. ඒ එහෙයි කියන දේ කියන්නේ ඉන්න ස්වාමීන් වහන්සේ. ඒකෙන් කරන්නේ අර කියන කියන වචනේ කියන කියන පාපිල්ලක් කියන කියන පිල්ලක් ඉස්පිල්ලක් කියන කියන වචනයක් අර්ථයක් සියල්ලම අහගෙන ඉන්නේ ස්වාමින් වහන්සේ. ඒක එහෙමමයි මම ඒක පිළිගන්න කැමතියි කියලා හරියට ඊගාවට කියන වචනේ සාදර බවක් දක්වමින් එහි ස්වාමීන් වහන්සේ කියනවා ඒක ඒ කාලේ සරුවචන් වහන්සේ ධර්ම දේශනා කරනට ආරම්භයේදී වික්ෂුන් වහන්සේලා සඳහන් කළා තියෙනවා ඒවම් බන්තේ කියලා. ඉතින් ඒ විදිහට වික්ෂුන් වහන්සේලා ඒකට අවධානය යොමු කරාට පස්සේ බුදුජානනාංශ කියන ධම්සුනාත මම මේ කියන්න හදන නිබ්බේධ පරියාය ධර්මයේ අසව් නැත්නම් හොඳට මනාකට කන හිත යොදලා අහන්න සාධුකම් මනසිකරෝත මේක හොඳට හිතේ ධාරණය කරගන්න ඒක හොඳට මෙනෙහි කරන්න මේ කියන කියන දේ නිර්වේදේ පිණිස හේතු වෙන නිසා ධර්ම පෙතක් මාර්ගයක් පරියායක් කියලා දෙන නිසා හොඳට හිතේ තියාගෙන මෙනෙහි කරන්න භාෂිස්සාමීති ඔන්න මං දැන් කියන්නයි හදන්නේ කියලා අර ධර්මයට නැමිච්ච අයගේ අවධානය Taman දිහාවට ඇද ගැනීමට සරුවචනාංශේ සුණාත ධාරේත චරාත ධම්මේ කියලා මේක අහඳ ඒක ලොහොඳට මතක තියාගෙන අනිත් ධර්ම කොටසත් එක්ක ගලපගන්න ඊගාවට එහි හැසිරෙන්න ඒ ඒ කියලා දෙන විදිහට කටයුතු කරන්න කියලා ඒ ධර්මයක් හිතවදා ගන්න ක්‍රම තුනක් තියෙනවා සුත්තමය ඥානය කියලා කියනවා ඒකට තමයි සුණාත අහන්නවා අසු විරු ඥාන කියලා කියනවා බහුසුත භාව කියලා මේකට කියනවා ඊට පස්සේ සාදුකම් මනසිකරෝත කියන එකට ධාරණ ධාරේත කියලා කියනවා සිත්ති දරා ගැනීම කියලා මතක තබා ගැනීම මෙනෙහි කරනවා කියන එක මේකට අන්වේ ඥාන කියන නම ණය විපස්සනාව කියන එක තර්ක ඥාන චින්තාමය ඥාන කියන නම පාවිච්චි කරනවා ඒ අන්වේ ඥාන චින්තාමය ඥාන ණය විපස්සනා වගේ දේවල් ධාරණ ශක්තියට යන්නේ හුඟක් ඇහුවට පස්සේ තමයි. පළවෙනි සැරේම අහනකොට එතකොටම තේරුම් ගන්න එතකොටම හිතට තියාගන්න පුළුවන් ගැත්තේ ඉතාමත්ම අල්පයි මේ ලෝකේ. ඉතින් දහස්වර අහන්න ඕනේ. අහනකොට අහනකොට තමයි ඒ හිතට ධාරණය වීම සිදු වෙන්නේ. ඒ නිසා සුත්තමේ ඥාන හරහා තමයි සුත්තමේ ඥානවල වර්ධනය කරා තමයි මේ ධාරණය හිතේ තිටි දරා ගැනීම එහෙම නැත්නම් චින්තාමේ ඥාන, අන්වේ ඥාන, මානසිකරණේ සිට වේ. ඊට පස්සේ හිතේ දරා ගන්න දේවල් වලිමුත් ටිකක් හොඳයිම කියලා හිතන ටිකක් ක්‍රියාවත් කරනවා. භාවිත කරලා බලනවා. චරණේ කියලා කියන අනුව හැසිරෙන්න පටන් ගන්නවා. නිසා ගොඩාක් යවලට පස්සේ ටිකක් හිතේ හිටිනවා. ඒ ටිකක් හිතෙන්නකින් ඉතාම සුළු කොටසක් අපි ක්‍රියාවත් කරනවා. මේක තමයි අවබෝධයක් ලැබීමේදී ඇති ක්‍රියාමාර්ගය ඒක ਸਰවචනසේ මානුමත කරලා තියෙනවා. අන්නේ විදිහට මේ ධර්ම දේශනා සමහරකට සුත්තමේ ඥානෙ පිණිස හිටිනවා. කවදාකවත් අහලා නැහැ. ඒක අහන නිසා බහුසුත භාවයේ පිණිස මේක අහන්න හම්බෙන්නේ කොහොඳයි කියලා කනට වදිනවා. සමහරව මේටි කිට්ටුවෙන් ධර්ම කලින් අහලා තියෙනවා. ඒකට මේකත් සම්බන්ධ කරලා ණය ක්‍රමයට අන්විඥාන ක්‍රමයට අර තිබුණු ධර්ම තවත් සැක දුරු කරලා හිත පහදවගෙන සම්බන්ධ කරගන්න. තව සමහරෙක් දැනට තමන් කරගෙන යන භාවනාවට මේකෙන් උදව් ආකාර ආධාර ඇති කරගෙන භාවනාවේ වශයෙන් උදව් කරනවා. ඒක නිසා සර්වචන් වහන්සේ දේශනා කළ තැන බණක් අහනකොට අසුතං සුනාති සුතං පරියෝදපේති khංඛං විතරති චිත්තං දිට්ඨින් උජ්ජ කරෝති චිත්ත මනස පසීදති කියලා ආනිසංස පහක් තියෙනවා. අසුතං සුනාති මෙතෙක් අහලා නැති නොඇසු නොවිරුවති වූ ධර්ම කොටසක් අහන්න හම් වෙනවා. ඒක සුතමේ ඥානයි කියනවා. සුතං පරියෝදපේති අහලා තිබිච්ච දේවල් මේ බණේදී ඇද ඇරිලා තේරුම් ගන්න. අර එමෙන් වක්‍රව තේරුම් ගත්ත දේවල් පිරිසුදු වෙනවා. සුතං පරියෝදපේ. කංකං විතරති ඒක එහෙම දෝ මේක දෝ කියලා දෙතෑවරෝ තිබුණු හිත් වෙන වෙන විතිබුණු දේවල් හරියට සැකහැර දර ගන්නවා. කංක සැක දුරු කරනවා. දිට්ඨි උජ්ජු කරෝති තමන් හිතාගෙන හිටපු දෘෂ්ටීන් මති එහෙම නැත්නම් මති මතාන්තර ඇද ඇරලා ඍජු කර ගැනීමකෝ සිදු වෙනවා. චිත්තමනස පසීදති මේ කෝටම් වැඩිය සත්පුරුෂයාට ධර්මය අහනකොට හිත පිබිදෙන්න පටන් ගන්නවා. හිත ප්‍රසාදයටපත් වෙනවා. හරියට පිපෙන්න තියෙන මලකට අවුව වැටෙනවා වගේ ඔදවත් එදවත් වෙනවා. හිත මනස විඥානයේ ප්‍රසාදයටපත් වෙනවා. මේ ආනිසංස පහක් තියෙනවා. ඉතින් ආනිසංස පහ ඇති වෙන්නත් අහන කෙනාටත් පින් තියෙන්න ඕනේ. දේශනා කරන කෙනත් එහෙම පින් නැති ඇත්තන්ට දේශනා නොකරන වග බලා ගන්නත් ඕනේ. අවට ගියාට පොල් ගන්න ගමන් මේ ප්‍රසිද්ධ කැසිකිලි කරන ගමන් බනහන එක ඒක ගැලපෙන්නේ නැහැ. බනහනකොට ඒකට ඒ සුදුසු ධර්ම ගෞරවයක පිහිටලා කන යොමලා හිත යොදවලා සම්බන් චේතසෝ සමන්නා හරිත්තා මුල්ලු හදින්ම නැත්නම් දෝතින් බාර ගන්නවා වගේ අහනකොට තමයි මේ කියන ධර්ම sannivedanayak සිදුවෙන්නේ. එහෙම නැතුව යනකොට එනකොට කනකොට බොනකොට බනහනේවට කියනවා ඇහෙන බන කියලා. ඒ සඳහාම සැදී පැහැදී ඉඳගෙන අහන බනවලු කියනවා අහන බන කියලා. ਸਰවඥන්සේ නිතරම මතක් කරලා තියෙනවා බන ඇහෙන්න සලස්සන්නත් එපා. ඒකත් ධර්ම අගෞරවයක් වෙනවා. මේ ඇහෙන්න බනහන අයට බන කියන්නත් එපයි කියලා. ඒකෙන් කියන්නට තාපත්‍ය සිද්ධ වෙනවා. ඒක නිසා අහන බණක් පාඩපත් කරගත්තොත් ඒක හිත් වදිනවා සංවේදනයක් සිද්ධ වෙනවා පුද්ගලයාගේ ජීවිතේට මොකක් හරි බෑ වෙනසක් විපරිණාමයක් ඇති කරනවා. ඉතින් ඒ සඳහා කියන්නත් අසන්නත් කියන දෙපාර්ශවයේම ඊට ගැළපෙන වාතාවරණයක් ඇති කරගෙන මේ ධර්මයට ධර්ම ගෞරවය කියන එක ඇති කරන කටයුතු කරොත් මේ ශාසනය 2600ක් පරණයි කියලා පාඩුවක් වෙලා නැහැ. ඒ ධර්මයේ තියෙන සජීවී ගතිය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ධර්මපරියාය නැත්නම් මේ ධර්ම දේශනා ක්‍රමය නිර්වාණ ගාමිනී නැත්නම් නිබ්බේධික සූත්‍රය දක්වන මේ නිර්වේදයේ පිණිස මේ ධර්ම ක්‍රමය අපි තාම ගෞරවයෙන් අපි මෙතෙක් ඉගෙනගත්ත දේවල් එක ගලපමින් සසඳමින් යොගම භාවනාවට සම්බන්ධ කරමින් ඉදිරියට ගෙන යන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේක අද මේ දේශනාව අද මේ වැඩසටහනේ පළවෙනි දේශනාව වෙන අතර මේ නිබ්බේධික සූත්‍රයේම මේ ගන්න මාතෘකාවම අපි විස්තර සහිතව හැකිතාක් මේ ගත කරන දවස් ටිකේම ධර්මදේශනා මාලාවක් ධර්මදේශනා වලියක් ඉදිරියට පාත්තන්න බලාපොරොත්තු වෙන්නේ. මේ නිබ්බේධික පරියාය සූත්‍රය නැත්නම් මේ නිබ්බේධික සූත්‍රයේ වශයෙන් හඳුන්වලා තියෙන මේ සූත්‍රයේ ඒ නිර්වේදයේ පිණිස මාත්‍රකා හයක් අනුව සර්වඥාන්ස මේ සූත්‍රය හසුරුවනවා. ඒ මාත්‍රකාවලින් පළවෙනිම නිර්වේදයේ පිණිස දත යුතු හත්පසින් දත යුතු කාරණා හයෙන් පළවෙනිම සඳහන් තියෙන්නේ කාමය කියන එක. කාමය කියලා කියන්නේ ආශාවට, ලෝභයට, කැමැත්තට නමක්. ඉතින් ඒ මේ කාමය කියන එක ඊටාත්ම සංසාරට බඳින කෙලෙසයක් වශයෙන් සඳහන් කරාට සරුවචන් වහන්සේ සඳහන් කරන්නේ ඒක පිළිබඳ හොඳ පැහැදිලි අවබෝධයක් නැතුව සංසාරයෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා කාමය නරක දෙයක් වුණාට ඒක මුලැමැදාග වශයෙන් හොඳ දැනගැනීමක් අවශ්‍යයි. අපි පසුගිය වැඩපිළිවෙලේදී නැත්නම් භාවනා වැඩමුළුවේදී 31 වෙනි භාවනා වැඩමුළුවේදී මේ කාමයේ සම්බන්ධ මාතෘකාව සාකච්ඡා කරන්න යෙදුනා. දෙවෙනියට සඳහන් කරලා තියෙන වේදනාව කියන ධර්මපර්යාය නැත්නම් වේදනාව කියන චෛතසිකය ඊගාවට සංඥා ඊගාට ආසව වේදනා ආදී එක එක මාතුකාවන් යටතේ මේ නිර්වේදයේ ਸਰවඥාන්සේ විස්තර කරනවා. ඒකට හේතුව මේකයි අපි එක එකනාගේ චරිත ලක්ෂණ වෙනස්. එක්කෙනෙක් ඒ කාමයේ කියන මාතෘකාව විස්තර කරනකොටම ඒකේ ලොකු අවබෝධයක් ලබනවා. මෙතෙක් කල් අපි ඒක දිහා බලවෝ දෘෂ්ටි පැත්තක දාලා මේක මුලැමැදාක දැනගෙන මේක හරහා යන්න ඕනේ කියලා. නමුත් ඒක ගැළපෙන්නේ නැති චරිත සහිත පුද්ගලයෙකුට මේ මාතෘකාව රස නැහැ. ඒ තේරෙන්නේත් නැහැ. භාවනාවට සම්බන්ධ කරන හැටි දන්නේත් නැහැ. ධර්ම ගෞරවයෙන් අහගෙන ඉන්න පුළුවන්. සමහර විටක ඊගාට සඳහන් කරන මේ වේදනා චෛසිකේ හරහා සමහර විටක යාට පෙත සැකස් වෙන්න ඉඩ තියෙනවා. ඊගාට සංඥා ආසව වේදනා දුක්ඛ දුක්ඛ කියන ධර්මහරහා එක එකනට දේශනා කරන එක එකනාගේ රුචි අරුචිකං ඒ වගේම උපනිෂ්ඨේ සම්පatti චරිත ලකුණු වෙනස් නිසා. මේකට සර්වචනාංශිකේ දේශනා විලාස කියන නමයි පාවිච්චි කරන්නේ. සර්වචනාංශේ එක පිරිසකට විතරක් නෙවෙයි බණ කියන්නේ විශේෂයෙන් පිරිසකට සඳහන් කරනකොට බණ පොදුවේ කාටත් ගැළපෙන, કોઈ චරිතයක් ගැළපෙන කාටත් ප්‍රයෝජනවත් වෙන රසවත් වෙන කාරණා ඉෂ්ට කරනවා. ඉතින් මේ නිබ්බේධික සූත්‍රය අරගෙන මම බලාපොරොත්තු වෙන්නේ ඒ එක එක චෛතසිකයක් අපි පුළුවන් තරම් විස්තර කරගනිමින් ඒ ඒ භාවනා වැඩමුළු වලට ධර්ම දේශනා අනුග්‍රහය කරන්න නැත්නම් සූතමය අනුග්‍රහය කරන්නයි. ඉතින් මේ වැඩමුළුව සඳහා අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ වේදනාව වේදනාව කියන චෛතසිකය. ඒක තෝරගත්තට පස්සේ අර කාමයේ කියන මාතෘකාව වගේ නැත්නම් ගියේ පාර වැඩමුළුවට ගත්ත මාතෘකාව වගේ ඒ වේදනාව කියන එකේ පැතිකඩ හයක් සරුවචනanse පෙන්නනවා වේදනාව පිළිබඳව කෙනෙකුට විශාරද ඥානයක් ලබන්න ඕනේ නෑ කෙනෙකුට ඒක පිළිබඳව හොඳ අංග සම්පූර්ණ ඥානයක් ලබන්න නම් ඒ පැතිකඩ හයක් පෙන්නනවා ඒකෙදී වේදනා කියන චෛසිකේ වේදනා භික්ඛවේ වේදිතබ්බා. ඒ කියන්නේ වේදනා චෛසිකේ කාමෙන් වෙන් වෙන්නේ කොහොමද? වේදනා චෛසිකේ සංඥාවෙන් වෙන් වෙන්නේ කොහොමද? වේදනා චෛසිකයේ ආස්ව ධර්මයන්ගෙන් වෙන් වෙන්නේ කොහොමද? අවිද්‍යාවෙන් වෙන් වෙන්නේ කොහොමද? දුක්ඛෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා මේ වේදනාව අනිකුත් චෛසිකයන්ගේ වෙන්කොට දැනගන්න ඒකට ආවේනික ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ලක්ෂණ ටික දවසින් දවස දවසින් දවස අපි සුද්ධ කරගෙන ඒක පිළිබඳව වැට මායින් ගහගෙන පැහැදිලි කරගත්තේ නැත්නම් මේ වේදනා චෛතසිකය අනිකුත් ඒ ආසම් කිට්ටුවෙන් තන චෛතසිකත් එක්ක විශේෂම කාමයට එක්ක පටලවා ගන්න ඉඩ තියෙනවා. අවබෝධ කරගන්න නැති වෙන්න ඉඩ තියෙනවා. Tamanthwa මේ ක්‍රියාත්මක වෙන්නේ කාමයේද එහෙම නැත්නම් සුඛ ආදී වේදනාවක්ද කියලා වෙන් කරගන්න බෑ. ඒක නිසා වේදනා චෛතසිකය අනිකුත් චෛතසික වෙන්කොට දැන ගැනීමට කියනවා වේදනා භික්කවේ වේදිතම්බ. වේදනාව දත යුතුයි. ඒ වගේම වේදනා නිදාන සම්භවං වේදිතම්බං වේදනාව හටගන්න හේතු වෙන නිදානය වේදනාව හටගන්න සම්භවයට උප්පත්තියට හේතු වෙන කාරණාව දැනගන්න ඒ වගේම වේදනාව වේමත්තතා වේදිතබ්බා මේ වේදනාව කෙනෙක් තුල විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. নানা ක්‍රමවලට සැප වශයෙන් දුක වශයෙන් දෝමනස වශයෙන් සෝමනස වශයෙන් උපේක්ෂා වශයෙන් ආමිෂ වශයෙන් නිර්ආමිෂ වශයෙන් විවිධ විදිහට මේ වේදනාව අපිට මේ ජීවිතය තුළදී හම්බ වෙනවා. ඒ එකම චෛතසිකයේ දෙබිඩි චරිත නැත්තම් එකම නළුව තුන් හතර ආකාරයට රඟපාන මේ නාඩගමේ. ඒ එනකොට එව්වා වේමත්තතාව වශයෙන් ඒ වගේ නානා භාව වශයෙන් තේරුම් අරගන්න ඕනේ. ඒ වගේම ඒ වේදනාව පිළිබඳව නොදැන සිටීමෙන් වේදනාව අනුව සැප වේදනා අනුව ජීවිතය අභාවිතව භාවනා නොකර කාමයට යට වෙලා ගත කෙරුවොත් මොන විදිහේ නරක ආදීන වෙනවද කියලා වේදනාවේ විපාක දැනගෙන තියෙනවා. ඒකෙන් තමයි සංවේගය පහළ වෙන්නේ. අපි මෙවැනි භාවනා මධ්‍යස්ථානකට ඇවිල්ලා මේ විදිහට බණ අහලා වේදනාව කොටු කරගත්තේ නැත්නම් වේදනාව අපිව කොටු කරනවා. අපි වේදනාව දාස භාවයටපත් කරගත්තේ නැත්නම් අපි වේදනාවේ දාසියෝ භාවයටපත් වෙනවා. එහෙම වුණොත් අපිට විශාල විපාක විඳින්න වෙනවා ආධිනව විඳින්න වෙනවා ඒ නිසා එහෙම වේදනාව දාස පහටපත් කරගත්තේ නැති වුණොත් මොන විදිහ විපාක විඳින්න වෙනවද කියන එකත් අපි වේදනාව ඉගෙන ගන්න මාතෘකාව යටතේදී එකාංකයක් විදිහට ඉගෙන ගන්න ඕනේ. ඊගාට වේදනාව නිරුද්ධ කරන්නේ කොහොමද? ගෙවම් කරන්නේ කොහොමද? වේදනාවගේ නිරෝධය දැනගන්නයි කියලා සරුවචනාංශي යෝජනා කරනවා. ඒ වගේම වේදනාවේ නිරෝධ ධාමිනී ප්‍රතිපදාව ඒ නිරුද්ධ කිරීම කරන හැටි ඒ සඳහා ඇති ප්‍රතිපදා නැත්නම් හතරවෙනි ආර්ය සත්‍ය තේරුම් ගන්න ඕනේ මේ විදිහට වේදනා පැතිකඩ හයක් මේ සූත්‍රය අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒිනොත් අද දවසේ අපි ඉස්සලාම වෙන් කරලා හඳුර ගන්න හදන්නේ වේදනා භික්ඛවේ වේජිතබ්බා කියලා වේදනාව වේදනා චෛතසිකය වේදනා ස්කන්ධය සතර සතිපට්ඨානේ වේදනානුපස්සනාව ආදි වශයෙන් සටහන් කරන මේ වේදනාව අපි වෙන්කොට දැනගන්නේ කොහොමද? ඒක විශේෂයෙන් දැනගන්නේ කොහොමද? ඉතින් මේක සඳහා අපිට සාමාන්‍ය ජීවිතයේ වචනෙන් කියනවා නම් අපි සියලු සත්වයෝ සැප හොයාගෙන යන જાතියක්. සැප කියලා කියන්නේ වේදනාව එක මූණුවරක්. අපි ඒකට කියනවා සැප වේදනාව කියලා. ඉතින් මේ සැප වේදනාව හොයාගෙන යෑමට අපි ස්ත්‍රී වශයෙන් පුරුෂ වශයෙන් කොහසත් වශයෙන් දුප්පත් වශයෙන් ලස්සන වශයෙන් අවලස්සන වශයෙන් උගත් වශයෙන් මෝඩකම් වශයෙන් රජ කෙනෙක් වශයෙන් රටවැසියෙක් වශයෙන් විවිධ ක්‍රමවලට ජීවිතේ මුණ දුන්නට සමෝසේ ඔක්කොම විඳවන්නේ දුක් වේදනා විතරයි හම්බෙච්ච සැපක් කාටවත් නැහැ තමන් විතරක් <coughs> දුකේ ඉන්න කෙනා හිතනවා අල්ලපු ගෙදර එක්කනා නම් සැපේ ඉන්නේ කියලා එහෙම නැත්නම් රටේ රට්ටු හිතාන ඉන්නවා රජ්ජුරුවෝ ඉන්නේ සැපෙන් කියලා. නමුත් රජ්ජුරුවෝ දන්නවා මොන්න තරම් නරාදුකද්ද විඳින්නේ කියලා රජ වෙන්න ඕනේ ඒක දැනගන්න. ඒ වගේම ලෙඩ්ඩු හිතනවා දොස්තරලා ඉන්නේ හරි සැපෙන් කියලා. දොස්තර විභාගේ පහස් කරපේකන විතරයි දන්නේ කොච්චර දුකක් විඳවනවද කියලා. දරුවෝ හිතානවා අම්මා අප්පලා සැපෙන් ඉන්නේ කියලා. නමුත් අම්මා අප්පලා වෙච්ච කට්ටිය දන්නවා අනේ දරු කාලේ පුංචි කාලේ තිබුණ සැපවත් දැන් ඇත්තේ නැහැ කියලා. අන්න වගේ විකාර ලෝකයක් මේකේ තියෙන්නේ. ඒක බටහිර ලෝකේ, දියුණු සම්මත ලෝකේ, එහෙම නැත්නම් මේ ආසියාකරේ වගේ තුන්වෙනි පන්ති ලෝකේ, එහෙම නැත්නම් ඉහළ පැලැන්තියේ මිනිස්සු, මධ්‍යම පැලැන්තියේ මිනිස්සු, දුප්පත් පැලැන්තියේ මිනිස්සු කියන මේ කිසිම කෙනෙක් අතර <clears throat> දුකේ ওই තරම් කියන වෙනසක් නැත්තේ. ඒ දුකේ ඔක්කොටම සමෝසෙ තියෙනවා. නමුත් අල්ලපු ගෙදර එක්කනා සැප විඳිනවා ඇති කියලා අපි ඇත් එක්ක කතා කරනකම් එයත් එක්ක යාළු වෙනකන් අපි හිතාන ඉන්නවා. ඕන කෙනෙක් ඇසුරු කරලා බලන්න හැම කෙනාටම කියන්න තියෙන්නේ මේකේ තියෙන විඳවන ගතිය. වේදනාවේ තියෙන විඳවන ගතිය. නමුත් අපි එක්කෙනෙක්වත් ඒක නෙමෙයි ඉල්ලන්නේ. අපි හැම කෙනාම ඉගෙන ගන්නේ. අපි හැම කෙනාම භවෙන් වලකින්නේ. අපි හැම කෙනාම බණ අහන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්නේ. බණ භාවනා කරන්නේ සැප විඳින්න. නමුත් බලන් ගියාම අන්තිමට තියෙන මොකද්ද? දුකයි හම්බ කරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යයයි පෙන්ලා දෙන්න හදන්නේ. ඉතින් මේ අපේ ජීවිතේට එදිනදා ජීවිතේ මේ සැප දුක දෙක හරහා වේදනා චෛතසික අපිට ලඟ වෙන හැටි. ඉතින් සාමාන්‍ය මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ වෙච්ච නැති නැත්නම් භාවනා වශයෙන් වෙන්ව කාලය ගත නැති හොඳට සුත්තමේ ඥාන නැති ඕනම කෙනෙකුට ලෝකේ තියෙන මේ සැප දුක දෙක විතරයි. නමුත් සරුවච්චන් වහන්සේ තමන් වහන්සේගේ මේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරා කරලද පරිශ්‍රෙන්දි හොයාගත්තා මේ සැප දුක දෙක මැද හිර වෙච්ච වේදනාවක් තියෙනවා සැපත් නැති දුකත් නැති වේදනාවක් ඒකට කියනවා අදුක්කම සුඛ වේදනා කියලා එහෙම නැත්නම් නොදුක් නොසුව වේදනා කියලා කියනවා සමාලාට මනාපෙටත් නැති අමනාපෙටත් නැති මනාපමනාප කියන වේදනාව කියලා සඳහන් කරලා තියෙනවා භාවනා කරනකොට මේ වේදනා චෛතසික හඳුනා ගැනීමේදී අපි සාමාන්‍ය ජීවිතයේ දන්න සුඛ වේදනා සුඛ වේදනා වශයෙන් බාර ගන්නවා දුක් වේදනා දුක් වේදනා වශයෙන් බාර ගන්නවා නමුත් භාවනා ජීවිතයේ සෑහෙන දුරකට යනකොට ළමා කාලේ ගත කරලා යන්තම් තේරුමක් එනකොට ඒ යෝගාවචරයට සිද්ධ වෙනවා මේ සැපත් නැති දුකක් නැති මදහත් වේදනාවක් තියෙනවා අන්නේ වේදනාව වසංගාගෙන යන ජීවිතයක් තමයි මේ බහුසුතකම නැතිත්ව ගාව තියෙන්නේ. භාවනා නොකරන ඇත්තු ගාව තියෙන්නේ. ඉතින් ඒ නිසා භාවනා ජීවිතේ පරිබාච්ච ශබ්දමාලාවේ වේදනාව දක්වන්න තුනක් පෙන්නනවා. සැප වේදනා, දුක් වේදනා සහ අදුක්කම සුඛ වේදනා කියලා. මේ අදුක්කම සුඛ වේදනාව ඒක කොච්චර වසංගල තියෙනවද කියනවනම් සම්පූර්ණ මනුෂ්‍ය සංසාරගෙන ආපු අවිද්‍යාව මෝඩකම තකතිරුකම අන්ධකාරයේ තියෙන මේ අදුක්කම සුඛ වේදනාවත් එක්ක ගැලිලා. ඉතින් ඒක නිසා කවදා හෝ කවුරු හරි මේ අදුක්කම සුඛ වේදනාව හඳුනනකන් Tamange අවිද්‍යාව දකින්නේ දකින්න කැමැතිත් නැහැ. ඔක්කොටම ඕනලා තියෙන සැප හොයන්න. නමුත් හැම මිනිහම අන්තිමට හම්බෙන්නේ දුක. මේ දෙක ඇතුලේ මේ සැප හෝ දුක ඇතුලේ කිසිම නිවන් පෙතක් නැහැ. මේ දෙක ඇතුලේ තියෙන්නේ අත්තිකිලමතාන යෝගය කාමසෝකල්ලිකාන යෝගය කියලා මේකින ද්වයතාවය දෙබිඩි ගතියක් තියෙනවා මේ දෙබිඩි ගතිය කොච්චර අපි මේ පැත්ත මේ පැත්ත දමදම බැලුවත් මේකේ ගෙවුම් මේ නිදහස් වීමේ මාර්ගේ නැහැ නිදහස් වීමේ මාර්ගයේ තියෙන්නේ අදුක්කම සුඛ වේදනාව හරහා ඉතින් මේ අදුක්කම සුඛ වේදනාවත් නොදැන මේ ජීවිතයේ මේ ලෝකයේ අවුරුදු 120 ඉඳපු මිනිස්සු ඕනේ තරම් ඉඳිද තියෙනවා අවුරුදු 120ක් ජීවත් වෙලා තියෙනවා. සැප දුක දෙක අතර පොරකක ඉඳලා මැරිලා යනවා. මොකදාකත් අදුක්කම සුඛ වේදනා ගැන අහලත් නැහැ, හිතලත් නැහැ, අත්දකලත් නැහැ. ඉතින් එහෙම කෙනෙකුට කවදාකවත් නිවන් මාර්ග නිවන් ගාමිනී ප්‍රතිපදාවක් නිවට යොමු කරන ප්‍රතිපදාවක් විශේෂ ගෝචර වෙන්නේ නැහැ. එවැනි කෙනෙකුට දුකේ කෙලවරක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අසුවිරු ඥානයක් අවශ්‍යයි. නැත්නම් කනට වැටෙන්න ඕනේ මේ සැප දුක විතරක් නෙවෙයි අදුක්කම සුඛ වේදනාව කියලා එකක් නොදුක් නොසුව වේදනාව කියලා එකක් තියෙනවා. මේක අපි කවදද තේරුම් ගන්න. ඒ මොකද ඒ පැලිරේ ඒ අතරවාරේ තමයි මේ අවිද්‍යාව තියෙන්නේ. අපේ තියෙන මෝඩකම තියෙන එතන තමයි. අපේ තියෙන නොදැනුවත්කම තියෙන එතන තමයි. ඉතින් මේ මේ සැප අධහැරිය යුත්තක්. ඒ මොකද සැපහරහා අපි ගොඩක් අකුසල් කරන්නේ කියලා. දුක අධහැරිය යුත්තක්. ඒ මොකද ඒක හරියට කයට වද දෙනවා. ඒ නිසා සරුවචන් වහන්සේ බුදු වෙලා හා පුරාවට ධර්ම දේශනා කරන වෙලාවේදී පස්වග මනුන්ට ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායන් කාමේසු කාමසු කල්ලිකාණ යෝගෝ අන දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝ ඡායං අත්තකිලමතාන් යෝගෝ අනරියෝ අනත්ත සංහිතෝ බුදුජානන්සේ කට ඇරපු ගමන් බුදු වෙලා ඉස්සල්ලාම මහපුරාවට දේශනා කරේ මහන්නේ මේ ලෝකේ මිනිස්සුયો අනිවාර්යයෙන්ම ගමන් කරන මේ සැප සොයාගෙන යන කාමසුකල්ලි කාණ යෝගයේ කාමසුකේයි ඇලෙනවයි කියන එකයි කාමසුඛ අල්ලිය කියලා කියන්නේ කාමසුකේ ඇලෙන ගතියක් අත්තකිලමතාන යෝගය කියලා කියන්නේ දැඩි වෘත රකිමින් දුෂ්කර ආසන ආදී වල ඉඳගනිමින් ශරීරයට වද දීමක් කියන මේ දෙක නිවන්ගාමී ප්‍රතිපදාවේ යන පැවිද්ද විසින් යෝගාවචර විසින් අත්හැරිය යුතුයි. ද්වීමේ භික්ඛවේ අන්තා පබ්බචිතේන නසේවිතබ්බං. සේවිතබ්බයි කියලා කියන්නේ සේවනය කරනවා කියලා කියන්නේ අසුරු කරනවා කියන එකයි. පෛරුපාසනකම් කරනවා. මේ අත්කිරමතාන යෝගයත් මේ කාමසෝ කල්යාණ යෝගයත් දෙක අතහැරිය යුතුයි කියන එක තමයි ඉස්ලාම ලෝකෙට දීපු පණිවිඩය. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ ඒ පෘථග්ජන ජීවිතයේ ගණ්ඩ දෙයක් නැහැ කියලා. මොකද පෘථග්ජන ජීවිතේ පිළිලා තියෙන සැප දුක දෙකෙන් විතරයි. නමුත් සර්වඥ කියන මේ දෙක මිසිකරන්නේ කියලා. එහෙම විසිකරන්නේ කියන්නේ පෘථග්ජන ජීවිතයේ තියෙන නාස්තිකත්වය ලෝකයේ තියෙන නරක පෙන්වන්න නෙමෙයි උන්වහන්සේ වෙනුවට සාධනීය මූල ධර්මයක් ඉදිරිපත් කරන්න ඕනේ නිසායි මේ සැපේ සහ දුකේ කියන අන්ත දෙකේ තියෙන ද්වයතාවයේ තියෙන වැරද්ද පෙන්ලා දෙන්නේ. ඒ දෙක අයින් කරාට පස්සේ හිස්තනකට ගෙනියන්නේ ඊට ඉස්සලා සරුවචාන්සිය ගෙනියනවා සැපත් නැති දුකත් නැති මේ තැනකට. ඉතින් මේ සැපත් නැති දුකත් නැති වේදනාව එහෙම නැත්නම් අදුක්ඛම සුඛ වේදනාව නැත්නම් මේ නොදුක් නොසුව වේදනාව පිළිබඳව මූල ධර්ම මේ වශයෙන් එහෙම නැත්නම් ඔතේ දැනුම වශයෙන් සඳහන් වෙන වචන සූත්‍රයක් හරි ප්‍රසිද්ධිය පාවිච්චි කරන මේ මාතෘකාවේදී ඒක මම මේ වෙලාවේදී ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙනවා ඒකට කියන්නේ චුල්ල වේදල්ල සූත්‍රය කියලා ඒක මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා. අතර මේ දවස්වල අපි උඩ නිස්සරණ වනේ හැම බ්‍රහස්පතින්නම ඒ සූත්‍රය අනුව ධර්ම දේශනා කරනවා. අන්න ඒකෙදී උන්ට අවබෝධ කරපු දෙදෙනෙක් අතර යන සාකච්ඡාවක් තියෙනවා. ඒ දෙදෙනා ස්වාම පුරුෂයයි භාර්යාවයි වශයෙන් ඉඳලා දෙන්නම සාසනගත වෙනවා. ස්වාම පුරුෂයා ආරාමික උපාසක කෙනෙක් වඩපත් වෙනවා අනාගාමි වෙච්ච. භාර්යාව සම්පූර්ණ රහත් වෙච්ච භික්ෂුණියක්. නමුත් ඒ උපාසකතුමාට අනාගාමීලා ඉන්න උපාසකතුමාට අවශ්‍ය කරලා තියෙනවා තමන්ගේ පරිණි අඹුව දැන් භික්ෂුණියක් ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ශාසනය වැඩගත්තද කියලා දැනගන්න. ඒ නිසා හම්බ වෙච්ච වෙලාව ගිහිලා ප්‍රශ්න කරනවා අර පරණ පුරුදු තාලෙට. මම දන්නවා ඒ මගේ පරිණි අඹුව දන්නේ නැහැ. ඒක නිසා බුදුහාමුදුරන්ගේ ශාසනය පැවිදිලා වැඩක් උනාද නැද්ද කියලා පරීක්ෂා කරන්න මේ ප්‍රශ්න වර්ගයක් අහනවා හරීම මේ දෙපිට කැපෙන වචන දෙපිට කැපෙන ප්‍රශ්න වර්ගයක් අහන්නේ. මේ අපි ගන්න එකේදී දෙපිට කැපෙන ක්‍රමයකට ප්‍රශ්න අහන්නේ. නමුත් ඒ රහත් මේනින් වහන්සේ පුදුමාකාර ලස්සනද අද මේ වෙනකන් අවුරුදු 2600ක් පවතින විදිහට ਸਰවඥ දේශනාව ඉදිරිපත් කරන බොහොම විචිත්‍රව විචිතුරුව අන්න එතනදී විචාක උපාසකතුමා අහනවා ආර්යාවෙනි සැප වේදනාවේ තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. දැන් ඒක සාමාන්‍ය කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් හිතට එන්නේ නැහැ. සැප වේදනාවේ තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. එතකොට ධම්මදින්නා රහත් මෙහිනාස කියනවා විසාක උපාසක සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි. ඉතින් මම හිතනවා එහෙම කිව්වහම මේ පිරිස මහත් එක තරහ වෙන එකක් නෑ. ඒක තේරුම් ගන්න වෙනවා තේරුම් ගන්න තේරුම් ගන්න පුළුවන්. අප කරා යම් වෙලාවක සැප වේදනාවක් එනවනම් එන මොනත Taman කරා සැප වේදනාව ඉදිරිපත් වෙන වෙලාවදී හරි සැපක් අපිට දැනෙනවා. නමුත් මේ සැප යන්නේ දුකක් ඉතුරු කරලා. මේ භව මේ සැප වේදනාව ඇතුළෙම සැප දුක දෙක තියෙන බව අපිට තේරෙන්න බැරි තේරෙන්නේ නැත්තේ මේ සැප වේදනාව વિશે යත්තා වූ රාගානුසය නිසා ඒක එනකොටම අපි මනාප වෙලා අපි ඒකේ ආතුර වෙලා ඒකට එල්බ ගන්න නිසා ඒක යනකොට දුකක් ඉතුරු කරලා යන බව දැනගන්න අපේ හිතට ශක්තියක් නැහැ නමුත් හැම සැපක්ම අපි කර ආපු එක ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට එකක්වත් නතර වෙලා නැහැ. ගිය හැම එකක්ම ගිහිල්ලා තියෙන දුකක් ඉතුරු කරලා. නමුත් ඒක අපිට දැක ගන්න හම්බුනේ නැහැ. මොකද හේතුව සැප વિશે යත්තා වූ ප්‍රිය භාවය නිසා පිළිගන්නා සුළු ගතිය නිසා එහෙම නැත්නම් ඒකේ තියෙන යට හීන් වලින් වැඩ කරන රාගානුසය නිසා ඒ සැප වේදනාවක් තිබිලා යනකොට ඒක දුකයි කියලා හිතන්න අපිට හිත දෙන්නේ නැහැ. අපිට වෙන්නේ තියෙන කොටස් සැපයි යන කොටස් සැපයි කියලා. මොකද මේ මෝහයට හේතුව සැප වේදනට අපි අපි නෙවෙයි අපි අම්මලා දාත්තලා නෙවෙයි අත්තල මුත්තල කිරිකිත්තලා ඉඳලා කැමැත්ත තියෙන නිසා එනකොට ඒකට ලෝභ හිත තියෙනවා. ඒ ලෝභය අනුසය වශයෙන් වැඩ කරනවා. එතකොට මේ උත්තරෙන් සෑහීමකටපත් වෙලා විසාක උපාසකතුමා අහනවා ආර්යාවෙනි දුක් වේදනාවේ ඇති සැප දුක දෙක මොකක්ද කියලා. එතකොට ධම්මදින රහත්තරන් ආංශ කියනවා උපාසක දුක් වේදනාව එනකොට දුකයි හැබැයි යන්නේ සැපක් ඉතුරු කරලා ඒ නිසා එනකොට පවතිනකොට දුකයි යන්නේ සැපක් ඉතුරු කරලා නමුත් අපිට මේ දුක වේදනාව යනකොට සැපක් එන බව දැක ගන්න බැරි දුක කෙරෙහි ඇත්තව ද්වේෂය නිසා අපි දුක එනකොට මූණරක් කරගන්න හිතනරක් කරගන්න නමුත් දුක යන්නේ සැපක් ඉතුරු කරලා කියලා ඒ නිසා අපිට කැළඹිච්ච හිතට රාගය අනුසයෙන් ආතුර වෙච්ච හිතට දැක ගන්න බෑ. ඒක නිසා සැප වේදන දුක් වේදනාවක හමාරි එන සැපය අපි අත්දකින්න දැක්කට ඒක අපිට බුද්ධියට හින්න සින්න වෙන්නේ නැහැ. අපිට කිසි කෙනෙකුට සපෙලා උත්තර දෙන්න දන්නේ නැහැ. මේ හැම දුකක්ම සැපක් තියෙනවා කියලා. නමුත් ඕනම කෙනෙකුට තේරෙනවා අපේ මේ ජීවිතය අපිට අනන්ත අප්‍රමාණ අම්මා අප්පා නැරුණා, තමන් කුසින් වදාගත්ත දරුවෝ නැති වුණා, වස්තුභෝග විනාශ වුණා, ඥාති විනාශ සිද්ධ වුණා, ලැජ්ජිත තත්ත්වයටපත් වුණා, පීඩිත තත්ත්වයටපත් වුණා, තරම් නොවන දුක් වෙලා තියෙනවා. ඒකක්වත් දැන්නේ නැහැ. ඔක්කොම ගිහිල්ලා තියෙනවා. ඒ යන හැම දුකක්ම ගිහිල්ලා තියෙන සැපක් ඉතුරු කරනවා. එකක්වත් ඒ විදිහට අපි දැක්කේ නැහැ. මොකද දුක එනකොටම නැද්දකින් නොපතන් නොදොමකින් කියලා ඒ දුකට දක්කන අර නුරුස්නා ගතිය නිසා ඒ අනුසයෙන් හිත ආතුර වෙන නිසා දුක එහාට යනකොට සැපක් කියලා දන්නේ වෙන විදිහකට කියනවා නම් සැපක් හෝ දුකක් හෝ වේවා මෙතෙක්කල් ජීවිතය අපි මුලැමැද අග කියන තුන එකකවත් දැකලා නැහැ. සැප වේදනාවක මුලැමැද අග දැකලා නැහැ. දුක් වේදනාවක මුලැමැද අග දැකලා නැහැ. එකකින් එකක් කලවම් වෙලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් භාවනාවකදී කායනුපස්සනාව සාර්ථක වෙලා නැත්නම් කායනුපස්සනාව හොඳට කාය තැම්පත් කරගෙන ආස්වාද ප්‍රසවාස වශයෙන් වැඩි වේලාවක් බොහෝ වේලාවක් මූල කර්මස්ථානයේ පවත්තන තරම් හිත කය වශී කරගත්තොත් සතිය වශී කරගත්තොත් ඒ යෝගාවචරයට විනාඩි 20 25 යනකොට වේදනාව එන්න පටන් ගන්නවා කායේ දුක් වේදනා එනවා. උඟා සාර්ථක වෙච්ච කෙනෙකුට සැප වේදනා එනවා. මේ වේදනා පිළිබඳව හරියට ආස්වාස ප්‍රසවාසයේ මුලැමැදාග දකින්න ASCII. ඒ දුක් වේදනාවක් කෙනකොට මේ එන්න පටන් ගත්තා. මෙන්න දුක් දෙනවා මේ මැද. දැන් මේක යන්නේ මොනවා ඉතුරු කරලාද කියලා දුක් වේදනාවේ මුලැමැදාග දැකීම. ඒ වගේම මෙන්න සැප වේදනාවක් එන හොඳට අද භාවනාව හරි ගියා. කයෙන් කරදරයක් ආවෙත් නැහැ, සද්ද ආවෙත් නැහැ, හිතවිලි ආවෙත් නැහැ. ඒ නිසා මට පිනායන ගතිය ප්‍රීතියක් පහළ වුණා. අරමුණේ හිත නිතරම පැවතුණා. ද්වේෂය ආවේ නැහැ කියලා ප්‍රීතිය. නමුත් මේ ප්‍රීතිය යන්නේ දුකක් ඉතුරු කරලා කියලා දකින්න තරම් ප්‍රීතියේ මුලැමැදාග අපි දැකලා නැත්තම් අපිට කරන්න තියෙන භාවනාව තමයි කායනුපස්සන හොඳට කීකරු කරගත්තට පස්සේ මේන සැප වේදනා දුක් වේදනා වල මුලැමැදාග දකින්න එක. ඉතින් ඒ සඳහා මේ විදිය බණක් නාහලා තිබුණොත් මේ වේදනා කියන චෛතසිකය නිවන්ගාමී ප්‍රතිපදාවේදී අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඒක මේ විදිහට විනිවිද නොදැක්කොත් විසිතුරු නොදැක්කොත් හරහා නොගියොත් කවදාකවත් නිවන් දකින්න බෑ කියන බණ හිච්ච හිතකට බන නැහැ හිච්ච හිතකට වඩා වේදනාවකට මුහුණ දෙන්න පුළුවන්කමක් තියෙනවා. දෙම්මට කරන්න තියෙන්නේ දුක් වේදනාව කරනකොට මුලමඳාක බලන එකයි. සැප වේදනාවක් ආවත් මුලමඳාක බලන එකයි කියලා අර ලෑස්ති ගතියක් ඇති කරනවා. සූදානම් ශරීරයක් ඇති කරනවා. එලඹ සිටි ගතියක් ඇති කරනවා. ආන්නේ එලඹ සිටි ගතිය මේ සූත්‍රය හරහා කාටත් දෙන එක තමයි සරුවචනන්සේගේ තියෙන පළවෙනිම උපක්‍රමය නොදන්න කෙනාට මේක කියලා දීලා වේදනාවක් ආපුවාම ඒක දුකක් වශයෙන් කරදරයක් වශයෙන් කාලකන්නිකමක් වශයෙන් බලන්නේ නැතුව බාධාවක් වශයෙන් බලන්නේ නැතුව ඒන වේදනාව මුල කොහොමද මැද කොහොමද අග කොහොමද කියලා හරියට ආස්වාස ප්‍රස්වාසයේ මුල මැදක බලන්නසී මේ චෛසික ධර්මයේ මුල මැදක බලන්න යනවනම් ඒක මේ වගේ බණක් නාහපු කෙනෙකුට කවදාකවත් තමා වශයෙන් භාවනාදී කල්පනාට එන්නේ නැහැ කියන එක ਸਰවඥාන්සි දේශනා කරනවා. ඒ වාක්‍ය මම නැවත කියනවා වෙන විදිහකට වේදනාවක් සැප හෝ වේවා දුක හෝ වේවා ඒක කෙරේ පිහිටිය යුතු ආකාරය බුදුබණක් නාහපු කිසිම කෙනෙකුට කවදාකවත් වැටහෙන්නේ නැහැ තමන්ගේ ඥාණයට. තමන්ගේ ඥාණය හිතන්නේ මේක මග අරින්න ඕනේ. මේක කකුල දිග අරින්න ඕනේ මේකට නැගිටලා යන්න ඕනේ කියලා තමයි හිතන්නේ. මේකත් එක ඉඳලා මේකේ මුල්මදාග දැකීමේ සම්මිය දෘෂ්ටියත් ඒ සඳහා ඇතුළතින් පහළ වෙන යෝනිසෝමනසිකාරයත් බණක් අහපු කෙනාට තමයි ඩිංගිත්තක් අත්විසලා කරන්න පුළුවන්. ඒක වීරකමක් කියලා දාන්නේ. ඒක ඊගාව පියවර කියලා දාන්නේ බණ අහපු කෙනා. ඒ නිසා අපිට කොතනදී හරි මේක ඇහිලා තියෙනවා. නැහිලා ඒක ඉන්නේ නැහැ කියන එක සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා. ද්වේ මේ භික්ඛවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය ඛත මේ ද්වේ අරතෝච ගෝසෝ අජත්ත යෝනිසෝමනස්කාර මහණී යමක් ඉදිරිපත් වුණාට පස්සේ ඒ විශේෂයි සම්මා දිට්ඨිය කියන එක මේක නිසි ලෙස කොහොමද මේක දිහා බලන්නේ මෙතන කමඨහන සුද්ධ වෙන්නේ කොහොමද කියලා කියන එකට අනිවාර්ය හේතු දෙකක් තියෙනවා ආසන්න කාරණා දෙකක් තියෙනවා එකක් තමයි පරතෝ ගෝසේ අනුන් කියන්න කහන්ඩෝ බුදු කෙනෙක් හෝ බුද්ධ ශ්‍රාවකයෙක් විසින් නැත්නම් Tamanට වැඩි මේක දන්න කෙනෙක් කියන්න ඕනේ මේ දුක කියන්නේ උඹගේ කර්මෙට එන එකක් නෙවෙයි. මේ සැප කියන්නේ උඹේ වාසනාවට එන එකක් නෙවෙයි. ওই දෙක කාටත් එනවා. ওই දෙක අහපුවම පිහිట్లా කටයුතු කරන්න තියෙන්නේ. මෙහෙමයි දුක ආවත් සැප ආවත් ඕකේ මුල මඳාක තමයි බලන්න ඕනේ. ඒකටයි ඕකේ ඉන්නේ. එහෙම නැතු මේ මේ කාලකන්නිකමකටවත් කරපු වැරද්දකට දෙන දඬුවමක්වත් නෙවෙයි. ආන්න ඒක දන්න කෙනා හරියටම භාවනාදීක මතක් වුණොත් බුදුන් දැක්කා වගේ තමයි. එතනට බුදුන් වැඩිය වගේ තමයි. එතකොට යාට ශක්තියක් වෙනවා. හැබැයි නේ නම් මම මෙතෙක් කල් ඉනේන වේදනාවට ඉරියව් මාරු කරව දඟලුවා. අද මම මෙතෙක් තන වඩාගෙන ආපු සතියෙන් මෙතෙක් තන වඩාගෙන ආපු සමාධියෙන් යුක්තව මේ වේදනාවේ මුලමඳාක බලන්න ඕනේ. මේ දුක් වේදනාවෙත්, සැප වේදනාවෙත් බලන්න ඕනේ කිව්වහම ඒ කියන ඉවසීම හරහා ඒ වේදනාවේ මුලමැදක වෙලාම හරහා එයා සැපටත් දුකටත් එකසේ සලකන. සැපේනකොට සතුටු වෙන්නේ නැහැ, දුක් වෙනකොට කනගාටු වෙන්නේ නැහැ. සැපාවත් කරන්නේ තියෙන මුලමැදක බලන එක, දුකාවත් කරන්නේ මුලමැදක බලන එක. ඒ පාඩම තමයි මේ චෛසික ධර්මයක් වෙන චේතන වේදනා පිළිබඳ පාඩම තමයි ඊට කලින් ආනාපානෙ උගන්වන්නේ. සබ්බකාය පරිසංවේදී අසසී සාමීති සික්ඛති සබ්බකාය පරිසංවේදී පස්සසී සාමීති සික්ඛති කියන්නේ ආස්වාසේ මුලමඳාක බලනවා ප්‍රස්වාසේ මුලමඳාක බලනවා ආන ඒකෙනාට ඒ රූප ධර්මයේ මුලමඳාක බලපු ප්‍රායෝගික ඥානයයි මේ බුදුහාමුදුරෝ දෙන සුත්තමේ ඥානයයි හරියට භාවනාවේදී මතුනොත් එයාට මේ රූප ධර්මයේ ශක්තිය බුදුමරමේ පළපුරුද්ද අහපුරුද්ද කළපුරුද්ද නාම ධර්මටි යොදවපු දවසේ අරට වැඩි ආනිසංස ධනකයි. ඊට වැඩි වෙලාවක් අරමුණේ ඉන්න පුළුවන්. ඊට වැඩි භාවනා කරගෙන යන්න පුළුවන් ශක්තියක් එනවා. නමුත් මේ භාවනාවේදී මේ වේදනා දෙක පිළිබඳව සැප වේදනා දුක වේදනා පිළිබඳ මේ මුලමදාග දැකීම හරහා යන්න පුළුවන් සාරමණ්ඩේ යන්න පුළුවන් ගැඹුරුම තැන යන්න පුළුවන් යා යුතු ගැඹුරුම තැන විශාක උපාසකතුමා අහනවා හිතා ගන්න බැරි ප්‍රශ්නකින්. ආර්යාවෙනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. අදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ සැපත් නැති දුකත් නැති වේදනාවක්. ඒක ඉස්මතු කරලා අරගෙන හොඳෙන් දන්නෙත් නැහැ. මේ උපාසක මහත්තය අහනවා නම් දින තෙරින්නාංශකින් ආර්යාවෙනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. ඒකට එතෙන්දි පේනවා ධම්මදිනාවගේ තියෙන ප්‍රත්‍යක්ෂ ඥානේ ඇවැත්නි උපාසක අදුක්කම සුඛ වේදනාව දන්නවනම් ඒක සැපක් නොදන්නවනම් ඒක දුකක්. ඒකට හේතුව තම තමන්ගේ අවිද්‍යාව. අවිද්‍යාවේ নিমগ্ন වෙලා ඉන්න කිසි කෙනෙකුට අදුක්කම සුඛ අරමුණු වෙන්නේ නැහැ වෙන්නකොටම ඒකෙන් හිතපයින්. ඒක මේ දුවන අස්සෙකුඩ අලු පූල් ගෙඩියක් තිබ්බා වගේ තියෙනකොටම වැටෙනවා. මොකද එයාගේ තර්ක ක්‍රමයේ ණය ක්‍රමයේ එහෙම නැත්නම් චින්තාමය ක්‍රමයේ අදුක්කම සුඛ වේදනාවට කිසිම තැනක් නැහැ. ඉතින් ඒක නිසා මේ පුද්ගලයා ගාව උදේ ඉඳලා හැන්ද වෙනකන් අදුක්කම සුඛ වේදනාව ආවත් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒකට කෙනෙලිකම් කරනවා. ඒකට බය වෙනවා. ඒක නීරසයක් විදිහට සලකනවා. ඒක ඒකාකාරී විදිහට සලකනවා. ඒක අසරණ භාවයක් විදිහට සලකනවා. මේ නිසා භාවනාදී භාවනා කරන යනකොට උඟ දෙනෙක් කම්මැලි වෙලා නැගිටිනවා. නීරස වෙලා නැගිටිනවා. එක්ක නිින්දට වැටෙනවා. මේ ඔක්කොගෙම මේ හැම තැනකින්ම අපිට මේ හොල්මන් කරන්නේ අදුක්කම සුඛ වේදනාව. නමුත් අපි ඒක දකින්නෙම භාවනා වැරදිල්ලක් විදියට. අපි ඒක දකින්නෙම භාවනාවට බාධකයක් විදියට. ඒක නිසා ඒක කියා ගන්න බැරි විලිලැජ්ජාවක් වෙනවා. ඒක කියා ගන්න බැරි මුස්පීන්තු ගතියක් වඩපත් වෙනවා. කියා ගන්න බැරි වැරද්දක් වඩපත් වෙනවා. හැම කෙනාම නිකට allele තියාන තැවෙනවා භාවනා කරන කට්ටිය. මේ අදුක්කම සුඛ වේදනාව කියන එක අහලත් නැතුව ඇති සමහරලාට ආවත් අඳුනන්නෙත් නැහැ. නමුත් නිවන් පෙත තියෙන එක හරහා. ඉතින් ඒක නිසා අපි කොච්චරක් භාවනා කරනකම බණ අහන්න ඕනේද? බණාන ගමන් අපි එකට හිත යොදලා ක්‍රියාත්මක කළ අවබෝධ කරන්න ඕනේද? ඒ දෙකමත් තියාගෙන භාවනාදී හරියටම අදුක්කම සුඛ වේදනාව එනකොට මේ එන්නේ අදුක්කම සුඛ වේදනාවයි මේක දැනගත්තොත් සැපයි මෙතෙක්කල් උනේ නොදැන හිටපු එක නොදැන හිටිය නිසා දුකයි ඒ නොදැනින්න හේතුව තමයි දැනීමන තමයි අවිද්‍යාව කියලා කියන්නේ ඉතින් අපි කොහොමද මේ වගේ භාවනා වැඩමුළුකට ආපු කෙනෙක් මේ වගේ දේ අහවට පස්සේ අපි කොහොමද මේක ජීවිතයට සම්බන්ධ කරගන්නේ? අපි කොහොමද මේක අත්දකින්නේ? අපි කොහොමද මේකෙන් වාසියක් ගන්න? අපි කොහොමද මේ අදුක්කම සුඛයට විවෘත වෙන්නේ? අපි කොහොමද මේ අදුක්කම සුඛයට අවදි වෙන්නේ? අපි කොහොමද මේ අදුක්කම සුඛයට අප්‍රමාද වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි හුඟ දෙනෙකුට මේ කියන විස්තරේ අහුණා නම් ඊගාවට මතුවෙන ප්‍රශ්නේ හෝ ඇති වෙන කුතුහලයි. ඒක සඳහාම නැවතත් පිරිසගේ අවධානය යොමු කරනවා ආනාපාන භාවනාවේදී. එහෙම නැත්නම් මේ වැඩමුළුවේ ප්‍රධාන කර්මස්ථානයේ වශයෙන් තියාගත් එක හරහා කියන රූප ධර්මයක් හරහා අපි මේක පොඩ්ඩක් අල්ලගත්තොත් ඒක මේ නාම ධර්මයක් වෙන වේදනාවේ අදුක්කම සුඛය අල්ලගන්න ලෑල් පහසුවක් වෙයි. ඒක නිසා ආනපනදී අපි භාවනා මේ භාවනාදී අපි ආනපනව ගන්නේ නැත්නම් ਸਰුවචනස්සේ මේක යෝජනා කරන්නේ ඊ타ත්ම හිතාමතාගත් විනිශ්චය. ඒ මොකද ආස්වාස් ප්‍රසවාස කියන පළු දෙකක් මේ අරමුණේ කියනවා. ආස්වාස පළුවයි ප්‍රසවාස පළුවයි. මේකට යෝගාවචරය ඊ타ත්ම විස්තර ධරිතව උඳ එලහර කමේකයි මීහර කමේකයි කියන වගේ වෙන් කරන දැනුමක් ඇති කරගත්තට පස්සේ හරි ලේසි මේ අදුක්කම සුඛ වේදනාවට පෙත සකස් කරලා දෙන්න. අපි මෙහෙම කෙටි මෙතෙන් කෙටියෙන් එමු ඊයේත් බණ ඇහුවාර කමට දේශනාවේදී උදාහරණයක් විදිහට පරියන්කයක් කරන්න හදනවා කියලා හිතමු. ඇවිල්ලා වාඩි වෙලා භාවනාවක් කරන්න හදනවා. ඉඳගෙන කරන භාවනාවක් ඉතිසලා හොඳට සක්මන් කරලා හිත හොඳට තෙදවත් කරගෙන ඉන් පහසුවට වාඩි වෙලා ඒ යෝගාවචරයා තමන් ඉන්න ඉරියව්වට හිත ගන්න ඕනේ නිසා බාහිරට හිත නොයන්න ඕනේ නිසා S2 මුරුදුව වහගෙන ඉන්න ඉරියව්වට හිත යොදනවායි කියලා හිතමු. මම දැන් මෙතන ඉන්නවා. කියන ඉරියව්වට හිත යදුවොත් ඒ යෝගාවචරයාට යම් හේයකින් බාහිර ලෝකයේ අසන්තුප්ත භාවයක් අසම්පූර්ණ භාවයක් අපේක්ෂාවක් තියෙනවා නම් තියනා තාක් හිත ඇතුළට ගන්න බෑ. ඒක ලෝකයේත් එක්ක හැදිරෙනවා. ඇත්තක වහගත්තට හිත පිටියක්. හිත පිට ගිහිල්ලා ඊයේ කරපු දෙයක් හරි හෙට කරපු දෙයක් හරි හිතිලි වශයෙන් හෝ මතකයක් වශයෙන් හෝ තීන් හොල්මන් කරන්න පටන් ගන්නවා. ඒ අතීත අනාගතය ඇසුරු කරන තාක් හිත මේ මොහොතේ නැහැ. එහෙම නැත්නම් මෙතන ඉඳගෙන ගෙදර ගැන කල්පනා කරනවා. එහෙනම් හෙට ගිහිල්ලා මේකෙන් පති කියලා කරන්න තියෙන තැනක් ගැන කල්පනා කරනවා. ඒතකොට හිත එතන මෙතන නෙවෙයි ඉන්නේ. හිතින් වෙන තැන්වල. එහෙම නැත්නම් දිනෝ දහක් මැද ඉඳගෙන ඉන්න ගමන් මම මේ වාඩිලා ඉනකොට අනික් ගොන්න මං ගැන මොනවද හිතනවද දන්නේ කියලා වටපිට බලන්න හිතනවා. එහෙම නැත්නම් වටපිට ගැන හිතන්න හිතනවා. එතකොට මම ගැනත් නෙවෙයි හිත භාවනාව තියෙන්නේ. නැත්නම් සතිය තියෙන්නේ. අප්‍රමාදේ තියෙන. නිසා එක චිත්තක්ෂණයක හෝ යෝගාවචරයා මම දැන් මෙතන කියන මේ චිත්තක්ෂණයට ගන්න මුළු ලෝකෙම දානි දෙන්න වෙනවා. මුළු ලෝකෙම අතහරින්න වෙනවා. ඒක නිසා හුත්තට මතක තියාගන්න මේ නිස්සාරණමන කන්ද තරමට දන් දෙනවට වැඩිය එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉන්නවා කියපු මනුස්සයා මුළු ලෝකෙම දන් දීපු කුසලයේ එක චිත්තක්ෂණයකට ලබනවා. අපිට කපට කරන්න හම්බෙන්නේ නැති පිළ. අපි හරි ආසයි කටින පිංකම් කරන්න, අපි හරි ආසයි 25නමට දන් දෙන්න, අපි හරි ආසයි අටපිරිකට පූජා කරන්න, අපි හරි ආසයි දඹදිව යන්න, නානා ප්‍රලයිස්තුවක් තියෙනවා. නමුත් කවදද අපිට පුළුවන් වෙන්නේ මුළු ලෝකෙටම ශක්විත රජ වෙලා මුළු ලෝකෙම දාන දෙන්න. කවදාකවත් නෙමෙයි. නමුත් එක චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන එක ගන්න කොච්චර අමාරුද කියලා බලන්න ඇත් දෙක වහගෙන හිටියත් හිත ලෝකයක් එක්ක සාපේක්ෂයි. එව්වා ගැන අපේක්ෂාව තියෙනවා. එව්වා ගැන ඉවර වෙච්ච නැති මාතෘකා තියෙනවා. එව්වා ගැන සැලසුම් තියෙනවායි කියලා කියන්නේ අපේ ලෝභය අපි මේ සිල් ගත්තට ඇරෙන්නේ නැහැ. භාවනා මධ්‍යස්ථානට ආවයි කියලා ඇරෙන්නේ නැහැ. ඉඳගත්තයි කියලා ඇරෙන්නේ නැහැ. ඒක කටුකොලක් වගේ ඇවිල්ලා හිත පහුරු ගන්නවා. අතීතය ගැන හිතමින් අනාගතය ගැන හිතමින් අනුන් ගැන හිතමින් වෙන තැන් ගැන හිතමින්. ඒකෙන් පේනවා මේ රාගය කියන එක ආශාව කියන එක අපි එලවගෙන ගිහිල්ලා අපිට වදින්නේ විසපයපු ඊයක් ඈතින්ද ලැබිලා අපිට වදිනා වගේ ඇස් දෙක වහගත්තත් හිත ඔද්දල් වෙනවා ඉද්දෙනවා රාගය. ඒ ඉද්දීම තමයි අපිට ඉන්න දෙන්නේ නැත්තේ. අපිට මෙතන මම දැන් මෙතන කියලා ඇඟට පේන කිසිම දෙයකින් තට්ටු වෙන්නේ නැහැ. හිතට තට්ටු වෙනවා රාගය හරහා. ඒකේ ඒ තහක් දුක් කරදර හරහා ඒ තාක් හිතුවක් හරහා යම් කිසි පිළිදම එක චිත්තක්ෂණයකට මම දැන් මෙතන ඉන්නව පමණක් නෙවෙයි ඉන්න බව දන්නවයි කියලා. එතකොට ඒ පුද්ගලයාට මේ සංසාර කරගත්ත විශාලම දානි දුන්නයි කියලා හිතා ගන්න. ඒ වගේම මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්නේ චිත්තක්ෂණයේ කවදාහක සතුක් මැරීමේ අකුසල කර්මයේ සිදු වෙන්න කිසිම හේතුවක් නැහැ. මේ හතෙක් මම අකුසල කර්ම සිදු වෙන හේතු පහක් අවශ්‍යයි. අඩු ගානේ චේතනාවවත් නැහැ මෙතන. දෙක හොතන් කිරීමේ කටයුත්තක් කැළම සිද්ධ වෙන්නේ නැහැ මේ වෙලාවේ. කාම මිත්‍යාචාරයක් හිතකින්වත් නැහැ. බොරුවක්, කේලමක්, හිස් වචන, පරස වචනයක් බලාදක නැහැ. මම දැන් මෙතන ඉන්නවා කියලා දන්න නිසා මිත්‍යා දෘෂ්ටියකට තරකුත් නැහැ. පාප චේතනා වශයෙන් අනුන්ට දුකක් දෙන අදහසකුත් නැහැ. හිංසා කරන අදහසකුත් නැහැ. ඒ නිසා දස අකුසල් ඔක්කොගෙම මේ චිත්තක්ෂණය බේරලා තියෙනවා. සත්‍ය පහකවත් වියදමක් යන්නේ නැහැ. කිසිම ආයාසකින්තරව ගන්න පුළුවන් මේ චිත්තක්ෂණය ගන්න බැරි මොකද අපිට নানা ආකාර ලෝකයේ පිළිබඳ අපේක්ෂාවන් නිසා. ඉතින් අපි හිතමු එක ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා නැත්නම් පැවිද්දෙක් වේවා. එක චිත්තක්ෂණයකින් මම දැන් මෙතන කියන තැන ගත්තයි කියලා. එහෙමනම් පැහැදිලි ප්‍රකාශයක් කර දැකි එවන් මිනිස්සුයෙකුට මේ ජීවිතේ නිවන් දකින්න පින තියෙනවා. ඒකම අනිත් පැත්ත දාලා කිත් හැකි එකම චිත්තක්ෂණයකටවත් මම දැන් මෙතන ගන්න බැරි නම් ඒ මේ ජීවිතේ නිවන් දකින්න භව්‍ය නැහැ. පින නැහැ. හේතු සම්පatti නැහැ. ඒක බොහෝම සරල කාරණාවක් තියෙන්නේ. තමන් ත්‍රි හේතුක ප්‍රතිසන්දේද, දත පාරමිතා පිළිලද, ඥානවන්තද, මට පින තියනවාද කියලා බලාගන්න වැඩි වෙලා යන්නේ හොඳට අතපය හොදාගෙන සක්මන් කරලා ඇවිල්ලා වාඩි වෙලා චිත්තක්ෂණයට මම දැන් මෙතන ඉන්න පුළුවන්ද කියලා දන්නවනම් ඉන්න පුළුවන් නම් ඔය කාගෙන්වත් කේන්දර බලන්න ඕන කමක් නැත්තේ නෑ කාගෙන්වත් පොරොන්දම් බලන්න ඕන කමක් නැහැ. මේ චිත්තක්ෂණ තමයි නිවන තියෙන්නේ. ඒ නිසා මම මේක වඩනවා කියන හැම චිත්තක්ෂණයකම ලෝකේ දීලා දානවා. බාහිර ලෝකේ දීලා දානවා. එතකොට මේ ලැබෙන කුසල් ලැබෙන ආනිසංශ වැටහෙන්නේ දැනෙන්නේ එක චිත්තක්ෂණයක කියත් ඒ චිත්තක්ෂණයට ඒ ආනිසංශ වැටහෙන්නේ. චිත්තක්ෂණ රාශියක් ගියොත් විතරයි චිත්ත වීදියේකට මම මෙතන ඉන්නවා කියලා ඉඳද්දි දැනගන්න පුළුවන්. මේක කාරණා දෙකක්. ඉන්න එක එකක් එතන ඉන්නවා කියලා දැනගන්න එක එකක්. තුන එහෙම ඉන්න එක බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා ගරු කරනවා කියලා දන්නේ ලොකු සම්මාදිට්ඨිය. ඉතින් මේ කාරණා තුන අපිට මේ වැඩමුළුවේදී සාක්ෂාත් කරගන්න පුළුවන් නම් සමෘද්ධ කරගන්න පුළුවන් නම් ළඟා වෙන්න පුළුවන් නම් අපි ඔක්කොටම සන්තෝෂ වෙන්න පුළුවන්. අපි මේ විශාල නිවන් මන්දිරේ දොරටුවට ගියා. දැන් ගෙට ඇතුල් වෙන්න ලෑස්ති වෙන්න කියලා. ඉතින් මේ චිත්තක්ෂණ අපි හිතමු කෙනෙකුට විනාඩියක් දෙකක් පාත් ගන්න පුළුවන් කියලා. මම දැන් මෙතන ඉන්නවායි කියලා. ආන්නේ මේ ඉන්නකොට අපි හිතනවා අපි මේ කතාව කෙටි කරන්න ඕන සෙට් මේ කිනාට යගේ ඇතුළ මම දැන් මෙතන ඉන්න චිත්තක්ෂණේ බලනකොට සමහර විටක ඉබේ සිද්ධ වෙන හුස්ම පේන්න පටන් ගන්නවා. කවදාක හොයාගෙන යන්න එපා. හොයාගෙන යෑමම නැවත තණ්හාවකට වැටෙනවා. මම නැවතත් කියනවා ඒක. මෙහිම තමන් වාඩි වෙලා ඉන්නකොට එන්න මල හොන්තුවකට එන්න දෙන්න මොකක්වත් හොයන්න යන්න ඕ වෙන හැම එකක්ම දන්නවට වැඩි. මොනම දෙයක් හරි මට අනේ මට හුස්ම ලැබෙන්න අනේ මට පිම්බීම හැකිරෙන් බලන්න ලැබේවා කියලා හිතන හැම එකකින් වෙන්නේ ඇති අන්තන් දීලා දාපු ලෝකේ ආයෙ දෙන්න ගන්න හදනවා. නිසා හොඳට බලන්න මම දැන් මෙතන කියලා වාඩි වෙලා ඉන්නකොට සමහරෙකුට විශේෂයෙන් මීට කලින් භාවනා වැඩමුළු කරපු සම්‍යක් දෘෂ්ටික තියෙන හරියට බෙත හදාගත්ත කරන්නේ ඒම ඇති. ඒ මම දැන් මෙතන ඉන්නවා කියන එකේම හිත විස්රාම වෙන්න පටන් ගන්නවා. හිත සමබර වෙන්න පටන් ගන්නවා. එහෙමනම් කිසිම අරමුණක කිසිම නිමිත්තක අවශ්‍යතාවයක් නැහැ. එහෙම නැත්තම්, එහෙම පුරුදු නැත්තම්, එහෙම විවේකී අඳුර නැත්තම්, එහෙම හුදකලා බව දන්නේ නැත්තම්, එහෙම විස්රාමයේ දන්නේ නැත්තම්, එහෙම සතිය දන්නේ නැත්තම්, එහෙම අප්‍රමාදයේ දන්නේ නැත්තම්, ඒ කෙනාගේ හිත එල්ලෙන්න බලනවා මොකේක හරියට. මේ එල්ලෙන්න බලන දේ කියන්නේ සිංහලෙන් ආලම්බණය කියලා. ආලම්බණය කියන තමයි ආරම්මණය කියලා අපි මේ පාලිය දාලා තියෙන්නේ. එතකොට හිතට අවශ්‍ය ආලම්බණය හිතට අවශ්‍ය අරමුණ හිතටම තෝරගන්න කියන මිසක කවදාකවත් පටවන්න එපා. මේකට අපි කතාද මඟුල් වල රජුරුවන් අතර කරන වැඩේ කියන්නේ මේකට ස්වයංවරය කියලා. රජ කුමාරයෙක් තම බලවත් නම් රජුරෝ කරන්නේ පළාතේ ඉන්න ලස්සන කුලවන්ත කාන්තාව ගොඩක් ගෙනත් දීලා කුමාරයාට කියන කැමැති එකක් තෝරගන්න. ස්වයංවරය කියලා කියනවා. ලස්සනම කුමාරිකාවක් ඉන්නවනම් රටේ ඉන්න ඔක්කොම කුමාරවරුන්ට ඇවිල්ලා කියනවා සම්භාෂණයකට ඇවිල්ලා පෙනී සිටින්න කියලා කුමාරි කියනවා ඔබ කැමැති කුමාරයෙක් තෝරගන්න කියලා. අන්න වගේ මේ හිතට ස්වයංවරයක් දෙන්න. කවදාවත් දරුවට බලපෑම් කරන්න බෑ උඹ අරුම බඳින්න ඕනේ නැත්නම් මේ බාර කෙල්ලන් බඳින්න ඕනේ කියලා බලපෑවොත් කසාද ගන්න වෙන්නේ අම්මටයි තාත්තටයි මේ දෙන්නට නෙවෙයි මේ දෙන්නට කසාද ගන්න ඒ දෙන්නට සුවමරේ කරගන්න ඒ නිසා හොඳට කය තැම්පත් කරලා බලාගෙන ඉන්නවා පුළුවන් නම් කිසිම දෙයක ඉල්ලෙන්නේ නැතුව එහෙම හිත විස්්‍රාම වෙන්න යනවා එහෙම නැතුව ආනාපානෙ පේනවනම් ආයෙත් ප්‍රශ්නයක් නෑ ඒක අරමුණු කරගන්න ඒක ආලම්බණය කරගන්න ඒක අල්ලගන්න ආලම්බනේ කෙරුවට පස්සේ දැන් යෝගාවචරය දන්නවා ආස්වාද ප්‍රසවාස කරන තාක් හිත මෙතන තියෙනවා. මම දැන් මෙතන කියන එක හුස්මෙන් නියෝජනය වෙන්න පටන් ගන්නවා. ඒකෝට දන්නවා ඇතුළේ පිටුවේ තියෙන තාක්කල් මම ඉන්නේ මේ කය ඇතුලේ. මම දැන් මෙතන. ඒකෝට ලේසි අරමුණක් යට වෙනවා. ඇතුළෙන් පිටවීම. මෙහෙම කරගෙන ටික වේලාවක් කරගෙන යන්න පුළුවන් නම් ඒ යෝගාවචරය තේරෙයි ටිකක් මෙහෙයුම් විමසුම් නුවණ දැම්මොත් මේ හුස්ම ගැනීම සිදු වෙන්නේ මුළු කයෙම නෙවෙයි උඩුකයෙ කියලා. උඩුකයේ සිදුවෙන හුස්ම ක්‍රියාශක්තිය තියෙන උඩුකයේනේ ක්‍රියාශක්තිය තියෙන මේ හුස්ම දිහා බලා ඉන්නකොට ඒ යෝගාවචරය කැමැතිනම් අර මුළු ලෝකෙම දන් දීලා කයට හිත ගත්තා වගේ යටි කයත් දන් දෙන්න පුළුවන්. යටි කයත් අමතක කරලා හුස්මේ උඩුකයෙහි සිද්ධ වෙන හුස්ම හිත පවත්නවා. එතකොට ඇස්සිස්මස්ලේ දන් දුන්නා වගේ යටකය ගැන දැකීමක් නැහැ. උඩුකයෙහි සිදු වෙන වැඩේට හිත අර මුළු ශරීරයේ උඩු පැත්තට වැඩි අවධානයක් දෙනවා. වැඩි සතියක් යොදවනවා. යොදලා හොඳට බලා ඉන්නවා. ඉබේ සිද්ධ වෙන මේ හුස්ම රැල්ල දිහා. මේක දිහා බලාන ඉන්නකොට ඒ උඩුකයෙත් වැඩියෙන්ම හුස්ම වදින තැන වැඩියෙන්ම හුස්ම තැර වෙන තැන, වැඩියෙන්ම හුස්ම ප්‍රකට වෙන තැන කියලා ටික වෙලාවක් සමහරට හොඟ වෙලාවක් බලන්න ඕනේ මේ තන අල්ලගන්න. හිතට කියන්නේ බා නාසිකාග්‍රේ බලපං, උඩුතොල බලපං කියලා එහෙම නෙවෙයි. හිතෙන් අහන්න ඕනේ හුස්ම වැඩියෙන් තැර වෙන්නේ කොහෙද? හුස්ම වදින්නේ කොතනද කියලා. අන්නේ දැන අල්ලගත්තා නම් ඒ කුද්ධියට මුළු කයම අමතක කරතයි. නැත්නම් මුළු කයම දන් දෙන්න පුළුවන්. එතකොට තියෙන්නේ හිත අර හුස්ම වදින වම් නාසිකාග්‍රේ දකුණු නාසිකාග්‍රේ නැත්නම් උඩුතොල කියලා එක තැනක හිත තියාගෙන හිතත් ක්‍රමෙන් ඒකාග්‍ර වෙනවා ගොඩක් ශරීරේ පුරා තිබුණු හිත එක තැනකට හරියට කාචයක් අවුවට අල්ලලා ඒකට කඩදාසියක් එහෙම කරනකොට එක තැනකට එනකොට කඩදාසිය පිච්චෙනවා ඒ කාචේ නාභිගත වෙන තැනට එනකොට කඩදාසිය පිච්චෙනවා ඒ වගේ තමන්න පුළුවන් ශරීරේ පුරා පැතිරිච්ච හිත හරියටම ඒ නාසිකාග්‍රය හෝ උඩුතොලේ හරි තියාගෙන එතෙන්ද ගියාට පස්සේ තමයි යෝගාවචරයට තීරුම් ගන්න පුළුවන් වෙන්නේ ආස්වාසේ සිද්ධ වෙනකොට ප්‍රාස්වාසේ නැහැ කියලා. ප්‍රස්වාසේ සිද්ධ වෙනකොට ආස්වාසේ වෙන්නේ නැහැ. අපි මෙතෙක්කල් දෙක අනාගෙන යන්නේ. ආනපන කියාගෙන යන්නේ. මෙතෙන්ට ගියාට පස්සේ නොකිය නොබැරි වෙනවා ආස්වාස ප්‍රස අවස්ථාවේ ප්‍රස්වාසයේ සිද්ධ වෙන්නේ ප්‍රස්වාසයේ සිද්ධ වෙනදී ආස්වාසයේ සිද්ධ වෙන්නේ. මෙන්න මේ අවස්ථාව දක්වා ඊටාම තීක්ෂණව, ඊටාම තීව්‍රව ඒ මෙහෙවීම කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයාට තමන්ගෙම හිතින් අහන්න පුළුවන් මේ ආස්වාසය කියන්නේ ප්‍රස්වාසය නෙවෙයි කියන අත්දැකීම තියෙනවා. ප්‍රස්වාසය කියන්නේ ආස්වාසය නෙවෙයි කියන එක. මේක ওই ආනාපාන සති පොත ලියනකොට ලොකු සංසේ වචනෙන්ම කිව්වා යෝගාවචරය තුළ තියෙන ඕනේ පැහැදිලිකම එල්ලේ මනසිකාරය ආශ්වාසය කරන වෙලාවේදී මේක සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි ප්‍රශ්වාසය නෙවෙයි ඊට පස්සේ ආශ්වාසය తీවරලා ප්‍රශ්වාසයට යනවා එතකොට යා දන්න මේක ප්‍රශ්වාසය ආශ්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි ප්‍රශ්වාසයමයි මෙන්න මේ පිරිසුදුකමට යන්න නම් යෝගාවචරය ඇතුළ විශාල හරියට දැලිපියක මුණත වගේ දැලිපියක දැල්ල වගේ මුදටම සති චෛතසිකේ කියුණු වෙන්න වෙනවා. ආන්න මේකේ ඉන්නකොට ආස්වාසිකයන් ප්‍රසවාසිනේ ප්‍රසවාසිකයන් ආස්වාසිනේ කියලා මේ දෙක හරහා බලාගෙන යනකොට ඒ යෝගාවචරයට දවසක මුණ ගැහෙයි ආස්වාසි ඉවරලා ප්‍රසවාසී යන්න ඉස්සරලා ආස්වාසිකල ප්‍රසවාසයට යනකොට ආස්වාසි ගෙවංකල් ප්‍රසවාසයට යන්න ඉස්සලා මොකද්දෝ හිස්තනක් තියෙනවා. ප්‍රසවාසය ඉවර කරලා ආශ්වාසයට යන්නේ ඉස්සෙල්ලා මොකද්ද හිස්තනක් තියෙනවා තක්කු මුක්ක වෙන්නේ නැතුව ඉවසිල්ලේ හොඳට බලන් හිටියොත් කවදාකවත් ආශ්වාසයේ 100ක් නතර නෙවෙයි ප්‍රසවාසයට යන්නේ ප්‍රසවාසයේ 100ක් නතර නෙවෙයි ආශ්වාසයට යන්නේ උදාහරණයක් වශයෙන් කියනනම් අපි ඉස්සරහට යන වාහනයක් රිවර්ස් ගියර් එකට දාන්න නම් අඩු ගන්න එක චිත්තක්ෂණයක් වාහනේ නතර කරන්න ඕන නතර කරන්නේ නැතුව පස්සට දැම්මොත් ගියර් බොක්ස් එක ගලවලා යනවා අච්චර වේගෙන් යන එක පාට රිවර්ස් එකට දාන්න බෑ. ඒක පොඩ්ඩක් නතර කරලා තමයි රිවර්ස් එකට දාන්න ඕනේ. මේ වගේ තමයි ආස්වාසය කරගෙන ගිය කෙනාගේ හිත ආස්වාස ක්‍රියාව 100ක් නතර වෙනවා. නමුත් මේ නතර වෙන්න කිට්ටු වෙනකොට අපේ හිතට ඒක අල්ලන්න බැරුව යනවා. අපේ සංවේදී භාවයට අහු වෙන්නේ ඒක අපේ ශේස්ත්‍රයෙන් විශේෂ ශේස්ත්‍රයෙන් පණිය. හිත ලීන වෙනවා. හිත සංගවි ගන්නවා. ඒකේ අන්ධකාරයක් තියෙනවා. මෙන්න මේ ඒ ගොරෝසු ආස්වාසිය දැකලා ආස්වාසිය 100%ක් ගෙවන් වෙන තැන දකින්න තියෙන හිතේ තියෙනවා කට්ටිපයින් ගතියක්. දකින්න අකමැති ගතියක්. ඒ මොකද අපේ හිත ඒ වගේ දෙයක් ගෙවම් කරනවා දැකීම අවමංගල්‍යයක් විදිහටයි ලෝකේ අඳුරගෙන තියෙන්නේ. විනාශයක් විදිහටයි දැකලා තියෙන්නේ. හුනියමක් විදිහටයි දකින්නේ. ඒ නිසා අපේ හිත කැමැතිම නැහැ. මේ නිසා සරුවචන්සේ පුංචි උපක්‍රමයක් කියනවා. මේ ආස්වාසි ඉවර කරලා ප්‍රස්වාසය යනකොට එකක් 100ක් ඉවරලා ප්‍රස්වාසය පටන් ගන්න අලුතෙන්ම. අන්න එහෙමනම් ඊවර වෙනවා දකින්න එපා, දඟලන්න එපා. ඔබ ඉස්සලාම් බලපන් ආස්වාස ප්‍රස්වාසය කීකරු කරන ආස්වාසය පටන් ගන්න තැන බලන්න උත්සාහ කරන්න කියනවා. ප්‍රස්වාසය පටන් ගන්න තැන බලන්න උත්සාහ කරන්න කියනවා. මොකද අපි හරි කැමැති බබෙක් හම්බ වෙනකොට බලන්න යනවා. ඒ බබා මැරෙනකොට දකින්න යන්න කැමති නැහැ. මරණය දකින්න අපි කැමති නෑ. උප්පත්තිය දකින්න බොහෝම ආසාවෙන් පෙළ ගැහිලා ජෝඩු වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන්සේ මරණේ පැත්තක තියලා කියනවා ආශාසයේ හටගන්ම බලන්නේ. ප්‍රසවාසයේ හටගන්ම බලන්නේ. ඉතින් හිතනද ආශාර ප්‍රසවාස කී කරගත්ත යෝගාවචරයේ ආස්වාසයේ හටගන්ම බලන්ද කොච්චර ලොකු සත්‍යකින් ආශාසයේ එන්නත් ඉස්සරලා ලෑස්ති වෙලා ඉන්න ඕනද කියලා. ප්‍රසවාසයේ හටගන්ම බලන්න උනන්දු වෙන යෝගාවචරයා කොච්චර සතිය ප්‍රස්වාසයේ එන්නත් ඉස්සරලා ලෑස්ති වෙලා බලන්න ඕනද කියලා උපමාවක් විදිහට කියනවා අපිට ඉර නගිනවා බලන්න ඕනේ නම් අපි ඉර නගින්න ඉස්සලා අවදි වෙන්න වෙනවනේ. අවදි වෙලා ඒ තැනට ගිහිල්ලා පෙරදිග අහස බලන්න ඉන්න eBay. අපි ඉතින් මේ මනසට අරුණ බලන්න ඕනේ කියන්නේ. අරුණ බලන්න ඉර නගින්න eBay විනාඩි 30කට කලින් තමයි අවදි වෙන්න ඕනේ. ඒකල මුණ කටපය හොදාගෙන හෝ නැතුව හෝ පෙරදිග අහස බලන්න ඕනේ. ඒ නිසා ඉර නැගීම බලන්න තමයි ඉර නැගීමට කලින් අවදි වෙන්න ඕනේ. ඒ වගේම ආස්වාසිය නගින හැටි බලන්න ආස්වාසියට කලින් අවදිභාවයේ අප්‍රමාදය සතිය පිහිටවන්න ඕන. ඒකලි වෙලා ලාවට නගින ආස්වාසිය ලාවට නගින ප්‍රස්වාසිය නැත්නම් හුලං කන දිනුවක් නැති තැන හුස්ම ගන්න දිනුව සිදු වෙනකොට ලාංශිකාග්‍රේ උඩුතොලට නාසි පැත්තට ලාවට වැදෙන්න පටන් ගන්නවා. අල්ලන්න පටන් ගත්තොත් මෙතන ඉන්න එක එක විෂයන් පිළිබඳ දක්ෂෝ කවුරු හරි බලන්න මේ තරම් සියුම් දෙයක් මුළු ලෝකේ කිසිම විෂයක උගන්වනවද කියලා. භෞතික විද්‍යාවක, රසායන විද්‍යාවක, ඉතිහාසික, භූගෝලික මොන ශිල්පකවත් මේ වගේ සියුම් ගැනීමක් උල්ලංඝනය කියලා ඒ නිසා බුද්ධ ශ්‍රාවකෙක් වෙනවා කියන එක එච්චර ලේසි නෑ. බුද්ධ ශ්‍රාවිකාවක් වෙනවා කියන එක ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ එහෙම හුරතල් කරන්න නෙවෙයි මේ බණ කියන්නේ. ඊටාම සූක්ෂම ඉතාම තීව්‍ර බුද්ධිමත් කුශාග්‍ර බුද්ධිමත් තැනකට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් تعلق කරනවා. تعلق කළා කියන හුස්ම ඇති වෙනකොට වෙනදා නොදක් වෙනදා අහුවෙනවටත් වැඩිය කලින් හිත ඒකටම ලැහැත්ති කරන්න පටන් ගන්න බලන්න. එතකොට මේ යෝගාවචරයට මුලයි මැදයි දෙක අල්ලන්න පුළුවන්. හට ගන්න හැටි පේනවා ඊට පස්සේ ඒක ගොරෝසුලන ආස්පුඩු පුරවාගෙන ඇතුල් වෙනවා පේනවා. හත් පිට වෙනවා පටන් ගන්නවා පේනවා නාස්පුඩු පුරවාගෙන පිට වෙනවා පේනවා මේ සංසිද්ධියක මැද මුල දෙක බලන අවස්ථාව මේක කොච්චර වැදගත්ද කියනවනම් මේ දැක්ම කොච්චර වැදගත්ද කියනවනම් ආස්වාසි ආස්වාසයෙන් ප්‍රස්වාසයේ ප්‍රස්වාසයෙන් දැකීම නාම රූප පරිච්ඡේද ඥාන වශයෙන් වෙනමම අඳුරගෙන තියෙන අපේ ආචාර්යවරු ආස්වාසි ආස්වාසයේ මුලත් එක දකින්න පුළුවන් නම් ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ මුලත් එක දකින්න පුළුවන් එකට පච්චේ පරිග්ගා ඥානය කියලා කියනවා. කවදා හෝ යෝගාවචිතේකට අරමුණ ඇති වෙන තැන ඉඳලම අරමුණ දක්වා ආස්වාසය. ප්‍රස්වාස අරමුණ මතුවෙන තැන ඉඳලා ප්‍රස්වාසයේ මැද දක්වා දකින්න පුළුවන් නම් ඒකට අපි ඒකේ විශිෂ්ටකමට ඒකේ විශේෂඥකමට කියනවා පච්චේ පරිග්ගා ඥානය කියලා. පසු කාලින ආචාර්යවරු සඳහන් කළා තියෙනවා මේ ඥානය ලැබුණා නම් ලද්දස්සහසෝ ලද්දපතිත්තෝ බුද්ධ ශාසනය බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාව ලැබුවා යා ආස්වාදයක් ලැබුවා නියත ගති කොමේ මනස කවදාකවත් අපාගත වෙන්නේ නැහැ කියලා තියෙනවා ඊගා භවයට මම නැවතත් කියනවා ආස්වාසිය දැකලා ආස්වාසියේ මුලත් අල්ලගෙන මුලින් ඉඳලාම ආස්වාසිය දැක් ගන්න පුළුවන් නම් ප්‍රස්වාසයත් පටන් ගන්න තැන ප්‍රස්වාසයේ මෝරණ තැනට යන්න පුළුවන් නම් ඒ සිද්ධි දෙක සතිය හරහා අප්‍රමාදී හරහා සූදානම් ශරීරේ හරහා දකිනවනම් ඒක දැකපු එක තමන් භාවනාවේ ලොකු දියුණුවක් බව දන්නවනම් මත්තර තව දියුණු කරන්න ඕනේ කියලා දන්නවනම් ඒකට පච්චේ පරිග්ගා ඥානය කියනවා සප්පච්චේ ඥානය කියලා කියනවා හේතුප්‍රත්‍ය දන්න ඥානය කියලා කියනවා පටිච්ච සමුප්පාදේ කියන්නේ ඕකටයි ඕක දන්නවනම් එයා බුද්ධ ආගමේ බුද්ධ ශාසනේ ප්‍රතිෂ්ඨාව ලැබුවා ඒකට ධම්මට්ඨිති ඥානය කියලා කියනවා මේකේනා ශාසනයේ ආස්වාදයක් ලැබුව කෙනෙක් කියලා කියනවා ශාසනික ප්‍රතිෂ්ඨාවක් ලැබපු කෙනෙක් කියලා කියනවා. නියත ගතිකයි අපාවයට වෙන්නේ. ඒ නිසා අපි මෙතෙක් සංසාරේ කරපු ගොඩාක් අකුසල කර්ම ඇති. ඒ අකුසල කර්ම ඉස උස්සන්නේ ආස්වාසිය මුලින් අල්ලගෙන ගොරෝසු වෙනකන් දකින්න බැරි නම් තමයි. ප්‍රස්වාසිය මුලින් ඉඳලා අල්ලගෙන මැද දක්වාම අල්ලගෙන යන්න පුළුවන් ඥානයක් තියෙනවා. අර කර්ම ශයේරම ඉර නගිනකොට පිනිබිඳු වෙilla යනවා වගේ ඉර නගිනකොට තරු මණ්ඩල නැති වෙනවා වගේ ඉර නගිනකොට හඳ නිලීන වෙන්න වගේ ඒ කර්ම ශක්තිය සේරම ගෙවම් කරන්න පුළුවන්. මේ මේක දිගට පවත්වන්න. ඒ නිසා බුදුහාමුදුරන්ගේ සරණක් වෙන්නේ නැහැ. ධර්මයේ සරණක් වෙන්නේ නැහැ. සංඝ සරණක් වෙන්නේ නැහැ. දේව සරණක් වෙන්නේ නැහැ. රුක්ෂ මූල සීනාසන සරණක් නැහැ. මේ ටික කරන්න පුළුවන් නම් එයා බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨා ලැබුව කෙනෙක්. ඒක කෙරුවොත් ආස්වාසිය පටන් ගන්න තැන ඉඳලා ආස්වාසිය දකින්න. ප්‍රස්වාසිය පටන් ගන්න ඉඳලා ප්‍රස්වාසිය දකින්න. මේක විශේෂඥතාවය ආවොත් ਸਰුවචනාංශي අපිට ආශිර්ය ගැන්වීමක් කරනවා. ඒ කෙනාට ආස්වාසිය මුල දැකලා මැද දක්වාම දැකපු කෙනාට ආස්වාසිය අග දකින්න සුදුසුකම ලැබෙනවා. ප්‍රස්වාසිය මුල පටන්ම ගොරෝසු ප්‍රස්වාසය දක්වා නාස්පුඩු පුරවාගෙන ප්‍රස්වාසය දක්වා දකින්න පුහුණු කරපු එකනට අනිවාර්යයෙන්ම අග දකින්න ලැබෙනවා ඒක ධර්මයෙන් ලැබෙන සුභාසිංසනයක් ධර්මයෙන් ලැබෙන දායාදයක් ඒ නිසා මුල අග දෙක දකින්න දන්නවනම් සංසිද්ධියක ඒකේ විශේෂඥතාවය හරහා අරමුණේ අග දකින්න පුළුවන් එතකොට ආස්වාසේ අග ප්‍රස්වාසේ අග දකින්නකොට මේක ගිහිල්ලා නතර වෙන්නේ කොහෙද මේ දැනීම ඉවර වෙන්නේ කොහෙද කියලා බලුවොත් හැමදාම මායාකාරයි හැමදාම ඇස් බැඳුවා හැමදාම গুপ্ত ධර්මයක්. හැමදාම අපේ මේ සංවිධිතාවයට අහු වෙන දෙයක්. හැබැයි දවසට කෙල කෝටි වාරයක් මේ අභියෝගය අපිට දෙනවා. කවදාවත් බලලා නැහැ. ඒ යෝගාවචරය ඊට පස්සේ ආස්වාසි ඉවර වෙන කම්ම ගාන්ටාරයකට ගහලා ශබ්ද ඉවර වෙන කම්ම අහගෙන ඉන්නවා. ප්‍රසවාසයත් ගාන්ටාරයකට ගහලා ශබ්ද දෝංකාර ඉවර වෙනකන් අහගෙන ඉන්නගේ ආස්වාස් ප්‍රසවාස යනකොට මේ යෝගාවචරයට පෙන පිටින් හෙන ගැහුවත් කකුල අතක් පය කැඩිලා ගියා. හිතවිලි මොනවා ආවත් මේ මේ ගල්ම ගිල්ම කන්න ගත්තොත් මේ নিমগ্ন වෙන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය දන්නේ ওই සංසිද්ධියෙන් පස්සේ තමයි ඒ තරම් හිත ආස්වාද ප්‍රසවාසයේ ඇතුළට කාගෙන කාගෙන යන්න පටන් ගන්නවා. එතකොට සතිය එnde end පිහ මුවත් තිබු දැලිපිහි මේ මොනතක් වගේ එnde එnde එnde තීව්‍ර වෙන්න පටන් ගන්නවා. මේක හරි විනෝදාංශයක් වෙන්න පටන් ගන්නවා. මේක හරියට මේ කාන්දම් බරපතල කාන්දමක් ළඟට යකඩ කෑල්ලක් ඉදිකට්ටක් කල්පනෙත්තක් තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන යනකොට ඒක තැනට ගිය ගම කාන්දමට ඇදලා ගන්නවා. ඒ ඒ ඇදලා ගන්න තැන තල්ලු කරන දෙකක් අතර තියෙන ඒ චුම්බක ශේෂ්ත්‍රයේ මරියාදාව සීමාව හරිම මායාකාරී. එතෙන්ට යනකම් මේක තල්ලු කරන ගියාට පස්සේ අතෙන්ට ගිය ගමන් ඒ යකඩ කෑල්ල චුම්බක ශේෂ්ත්‍රයට ඇදලා ගන්නවා. අනිත් වගේ හිත මෙතෙන්ට යනකම් අරමුණ ලං කරන ලං කර ලං කරන යනකොට කලාතුරකින් හම්බ වෙච්ච උගා පැරණි ආරෝදණයක් වගේ මේ හිත අරමුණ ටක් ගාලා දෙකේ එක සිප වෙනඳ ගන්න පටන් ගන්නවා. ආලිංගනයක් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී ඒ යෝගාවචරයාගේ සාර්ථකත්වයේ හරහා ඒ යෝගාවචරයට ප්‍රීති චෛතසික සුඛ චෛතසික පහළ වෙනවා. මොකද පිට තියෙන මොනම දෙයකින්වත් බාධාවක් නැති වෙනවා. එතකොට ආස්වාසේ මේ ආස්වාසේ අග දකින්න ප්‍රස්වාසේ අග දකින්න තරමට ඇහක් පිට ඇහ තියාගෙන ඒක දිහා බලන යෝගාවචරයට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට කලබල වෙලා දඟලන හිතකට වගේ නෙවෙයි අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩුයි හුස්ම ගන්න ඕන ප්‍රමාණය අඩු වෙනවා එන්නේ එන්නේ හුස්මත් කෙටි වෙනවා කෙටි වෙලා හරියට මේ ආස්වාසෙන් ප්‍රස්වාසෙන් නැහැ ප්‍රස්වාසෙන් ආස්වාසෙන් නැහැ හරියට හොඳට පැද්දුම් කකා තිබුණු ඔන්චිල්ලාවක් එක තැන යන්තමට හෙල්ලෙන්නා වගේ. පැද්දුම් දෙන්නේ එක තැනක යන්තමට හෙල්ලෙන්නා වගේ බලාගෙන ඉන්නකොට මේක හිතින් කරන එකක්ද ඇත්තටම මොන්චිලා පැද්දෙනවද කියලා මායාකාරී වෙනවා. හොඳට බලන්න හයියෙන් කවුරු හරි පැද්දුම් දෙද්දී ඔන්චිලාවක අපි ඒ විඳින ආස්වාදයක් ඒ කෙනාට යන්න ඇරලා ඔන්චිලාව නතර වෙනකම් පැද්දුම් ගන්න නැතුව ඉඳලා කිට්ටු කරනකොට ඇද්ද ගහගන්න එතකොට බලන්න හිතා ගන්න පුළුවන් වේද මේ ඇහැ ඔංචිලාද පැද්දෙන්නේ හිතද පැද්දෙන්නේ කියන්න බෑ. මේක එහාට මෙහාට පැද්දෙන නැත්නම් වලයාකාර වෙනවද කියලා කියන්න බෑ. ඒ වලයාකාරය ඔර්ලෝස කරගෙන පැත්තට යනවද අනිත් පැත්තට යනවද කියලා කියන්න බෑ. ඔක්කොම මායාකාරී වෙනවා. මෙන්න මෙතන ඒ යෝගාවචරයට මේ ආස්වාද ප්‍රසවාස දෙක අතරමැද වගේ සැප වේදනාවක ඉඳලා දුක් වේදනාවට මාරු වෙනකොට හැම වෙලාවෙම අදුක්කම සුඛ වේදනාව හරහා තමයි සැපේ ඉඳලා දුකට යන්නේ. දුකේ ඉඳලා සැපට යන්නේ. ඒ නිසා යෝගාවචරයේකුත් දුක් වේදනාවක් ආවොත් පුංචි එකක් හරි කමන්නේ බලන්න ඕනේ ඒක ඉවර වෙනකම්ම. හරියට ප්‍රසවාසය බැලුවා වගේ ඉවර වෙනකම්ම බලාගෙන හිටියොත් දුක ඉවර වෙන්නේ සැපකට අත දීලා. සැප ඉවර වෙන්නේ දුකකට අත දීලා. ඉතින් මේ ආස්වාද ප්‍රසවාස දෙක අතරමැදත් ඔය සියුම් තන අල්ලනකොට යෝගාවචරයාගේ හිත විඥානයේ බහිනවා එක තැනකට ඒ අත්දැකීම සැපද්ද දුකද්ද කියන්න බෑ. විශාල කලෙලියක් එනවා වෙල්ෙලියක් එනවා විශාල විවේකයක් එනවා විශාල හුදකලාවක් එනවා විශාල විශ්‍රාමයක් එනවා බණ අහලා කල්යාණ ධර්ම දැනගෙන සත්පුරුෂ ක්‍රමයට යනකොට වෙන කෙනෙකුට මෙතෙන් යනකොට විශාල බයක් ඇති වෙනවා විශාල නිදිමතක් වෙනවා විශාල ඒකාකාරීකමක් වෙනවා විශාල අසරණ වෙච්ච ගතියක් වෙනවා විශාල තෝන්තුවක් වෙනවා ඒක නා මේකට බයයි ඒ කියන්නේ අපේ හිතේ තියෙන අසත්පුරුෂ ගතිය ඒ අපේ හිතේ තියෙන කලකණිකම මේ විදිහට අදුක්කම සුඛ වේදනා වෙනකොට ඒක දන්නේ නැත්නම් දුකයි ඒක අදුක්කම සුඛ වේදනා කියලා දන්නවනම් සැපයි. ඉතින් මෙන්න මේ සියුම් කාරණාව ධම්මදින තෙරින්නාසේ විස්තර කරන්නේ විසාක. මේ අදුක්කම සුඛ වේදනා යම් කිසි කෙනෙක් මම දැන් ඉන්නේ අදුක්කම සුඛ වේදනාට ලං වෙමින් බව දන්නවනම් මෙයාට ජීවිතේ ඉස්සල්ලාම තාට සංසාරේ අන්න දැන් මම මධ්‍යම ප්‍රතිපදාට වැටුණා. මම දැන් භාවනාවේ ඉස්සරහට යනවා කියලා පුදුම සැපක් ඇති වෙනවා. එහෙම නැත්නම් කඩ කඩතුරාවක් අයින් වෙන්න පටන් ගන්නවා. හදිහට වීදුරක බැඳලා තිබුණ දැල්ලක් කපලා හැරියා වගේ නැත්තම් දාගෙන ඉන්න කණ්ණාඩි දෙක සුද්ධ කළා දාගත්තා වගේ එතකොට තේරෙන පටන් ගන්නවා මෙච්චර කාලයක් මම මේකට පාලුකම කියලා නේ කිව්වේ මම මෙච්චර කල් මේකට කම්මැලිකම කියලා නේ කිව්වේ මම මෙච්චර කල් මේකට නිදිමත කියලා නේ කිව්වේ මම මෙච්චර කල් මේකට මාව ගණන් ගන්න නැති මිනිහෙක් කියන එක නේ කිව්වේ අසරණකම නේ කිව්වේ නමුත් මෙතනනේ නිවන් මාර්ගයේ තියෙන්නේ කියලා ඒ අපි නිතර දකින කම්මැලිකම නිතර දකින පාළු ගතිය සතියට අහුවෙච්ච දවසේ මේ වගේ පාලුකමක් ආපුවම අපි මොකද කරන්නේ? අපි ටෙලිවිෂන් බලනවා. අපි පත්තරේ කියවනවා. නවකතාවක් අරගන්නවා. නැත්නම් කාර්යයට ටෙලිෆෝන් කරනවා. අනේ කවුරු හරි ආවියොත් නැහැ කියලා පාලුකමට බලනවා. මේ සෑම දෙයක්ම අපි කරන්නේ මොකද්ද? භාවනාවකින්වත් ලබා ගන්න බැරි මේ විවේකයේ එනකොට ඒකට අකුල් හෙලන්නේ. මේකට තමයි තකතිරුකම කියලා කියන්නේ. මේකට තමයි මෝඩකම කියලා කියන්නේ. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේක තමයි අපේ තියෙන මෝහය කියලා කියන්නේ. අප කරා කොච්චරනම් තනියම Tamange වැඩක් කරගෙන ඉන්නකොට මේ විවේකේ එනවද? කොච්චර මේ හුදකලා බව එනවද? කොච්චර මේ විස්රාම එනවද? එතකොට අපිට පේන්නේ අනේ අපි නිකන් කවුරුත් ගණන් ගන්න නැති කෙනෙක් පාටපත් වුණා. රහෙන් අයින් කරපු කෙනෙක් පාටපත් වුණා. අතපල්ලෙන් වැඩිච්ච කෙනෙක් පාටපත් වුණා කියලා අපි මොනවා හරි කුණු කන්දලයකින් අර පෑදිදිය බොරදියක් දාගන්නවා. අර දොවාගත්ත කිරි කලයට ගොම ටිකක් දාගන්නවා. අර අනාකූල ප්‍රවාහය අකුල කරනවා. මේ බවටපත් නොවන එක්කෙනෙක්වත් මේ ලෝකේ නැහැ. ඒ නිසා මේක කාගවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි අපේ අන්තරේ හැදිලා තියෙන්නේ. අපේ මානසිකාරය හැදිලා තියෙන්නේ මෙතෙන්ට එනකොට අර හීය හානකොට ඉරුම ළඟට එනකොට මීම පණි. ඉරුම් කඩේ ළඟට යනකොට පණි. ඒ වගේ මේ හිත මේ අදුක්කම සුඛයට එනකොට දහසකුත් එක්ක නිදහසට කාරණා දීගෙන මොනවා හරි වෙන සලස්මක් දාගෙන නැගිටලා යනවා. එදී අපි අවුරුදු 100ක් භාවනා කරත් 50ක් භාවනා කරත් මේ දේ දන්නේ නැතුව මේ වේදනා දෙක අතරමැද නැත්නම් ආනාපාන දෙක හරි අතරමැද මේ අදුක්කම සුඛ වේදනාව කියන එක භාවනාදී විතරක් නෙවෙයි යන්නේ. ඕන වෙලාවක එන්න පුළුවන්. සරුවචන්නාංශ අපිට යෝජනා කරනවා වැසිකිළියේ ඉඳගෙන මූත්‍රා කරනකොට මේක ගන්න බැරිද කියලා බලන්නේ කියලා. වැසිකිළියේ ඉඳගෙන මල පහ කරනකොට මේ විවිකේ ගන්න බැරිද? එහෙම නැත්නම් බුදුගේකට කියලා මල පූජා කරනකොට ගන්න බැරිද? ඒකට ඉඳගෙනම ඉන්න ඕනේ. නමුත් ඉඳගෙන හරියට මේකට බහගෙන මෙන්න මේකයි මධ්‍යම ප්‍රතිපදා මේකයි අදුක්කම සුඛ වේදනා මේක වහණ්ඩයි මේ අපි ළඟ අවිද්‍යාව තියෙන මේකයි අපි කම්මැලි කරගෙන විවිධ සැලසුම් හොයන්නේ කියලා දැනගත්ත දවසේ අපේ නිවනට බාධා කරන දෙවන්නේක් නැහැ. දෙවෙනි බලවේගිකුත් නැහැ. අපි මේ නිවන් මාර්ගය එහෙම නැත්නම් මේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කාලකන්නිකමක් කරගෙන ජීවත් වෙන්නේ. මුස්පේන්තුවක් කරගෙන ජීවත් වෙන්නේ. පාළු ගතියක් කරගෙන ජීවත් වෙන්නේ. කම්මැලිකමක් කරගෙන ජීවත් වෙන. ඉතින් අපි මේ කම්මැලිකම් නැතිකරන්න හරි කැමති දරුවෝ ටික වට කරගෙන ඉන්නවනම් සින්දු අහන්න තියෙනවනම් රූප බලන්න තියෙනවනම් ශබ්ද අහන්න තියෙනවනම් ගන්ධ රස පහස කරන්න තියෙනවනම් අපි හිතනවා අපි හරි පොහසත් කියලා. අපි මේ කරන ඔක්කොම සෙල්ලම් වලින් මායයට තමයි අපි කඹරන්නේ, පහඳින්නේ, උදව් කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම භාවනා කරනකොට හෝ විවේක ස්ථානයකට ගියාම හෝ අප කරා පැමිණෙන මේ හුදකලා බව අපි කොච්චරක් කෙනෙහිලිකම් කරනවද කියලා හිතුවොත් සංසාරෙ මෙතෙක් කල් අපි හරි ගියයි කියලා දිනුවයි කියලා ජයගත්තයි කියලා මොකද කරලා තින්නේ මේ තැම්පත් වෙන්න හදන හිත අවශ්‍යනේ. අපි කැමති අපේ දරුවොත් ජය ගන්නවට. අපි කැමති නෑ දරුවෙක් වුණත් පැත්ත කරලා විවේක වෙනවා දකින්න. ඒ තරමටම මේ අදුක්කම සුඛ වේදනාව හඳුනා ගන්න බැරි ඒක නැති නිසා නෙවෙයි ඒක පිළිබඳව අපි අගයක් ආඩම්බරයක් දෙන්න දන්නේ කවදා හරි යෝගාවචරයෝ යෝගාවචරයෙක් මහන්සිල මහන්සිල මහන්සිල මේ හැමදාම ආනාපාන සතිය සංසිඳනකොට නිතර ඊට සමපාතව සිද්ධ වෙන මේ පාළු වෙන ගතිය, කම්මැලි වෙන ගතිය, නිදිමත වගේ ගතිය මේ තමයි නිවන් පෙත කියලා දැනගත්තොත් ඒ යෝගාවචරයා තේරුම් ගනි අපි දවසින් 180ක් විතර ඉන්නේ මේ අදුක්කම සුඛ වේදනාවේ නමුත් ඒකට ගරහමින් ඉන්නේ ඒක කම්මැලිකමක් කරගෙන ඉන්නේ ඒක මුස්පේන්තුවක් කරගෙන ඉන්නේ අනී හරි පාළුයි අනී හරි කම්මැලි කියාගෙන ඉන්නේ නමුත් භාවනා කරලා කරලා අදුක්කම සුඛ වේදනාව තේරුම් ගත්තොත් ඇයි මේ බුදුහාමුදුරුවෝ කැලේකට රින්ගන්න කියන්නේ? ඇයි මේ බුදුහාමුදුරුවෝ ගහක් වලට ඵලයන් කියලා කියන්නේ? ඇයි මේ බුදුහාමුදුරුවෝ මේ ශූන්‍යගාට ඵලයන් කියලා කියන්නේ? එව්වයිදී මේ අදුක්කම සුඛ වේදනාව දන්නේ නැති ඇත්තෝ ඉන්න බෑ වගේ. කාම භෝගින්න කැලේට යන්න හිත දෙන්න බෑයි. නිවන් හොයන විවේකයේ හොයන විස්රාමයේ හොයන කෙනෙකුට තමයි අනේ කාලයකට පස්සේ අපිට අරණ්‍යගත වෙන්න පුළුවන් වුණා කියලා සතුටු වෙන්නේ. ගහක් මුලට යන්න පුළුවන් වුණා කියලා සතුටුයි. ශූන්‍යාකාරයකට යන්න පුළුවන් වුණා කියලා සතුටුයි. එහෙම නැතුව කාමභෝගීන් යන්න කැමති සැනකෙඩියකට. භෝජන සංග්‍රහයකට. එහෙම නැත්නම් උඩ දාන නටන උඩට නටුම් පාතර නටුම් වට්ටක් නටුම් කටසු නටුම් තියෙනවනම් ඉතින් යයි. tempat වෙන තැනකට කැමති නැහැ. අඩු ගානේ භාවනාවකින් හරි tempat වෙනකොට හිත කොච්චර චපලද කියනවනම් කොච්චර ෂටද කියනවනම් කොච්චර මායාවිද කියනවනම් නින්දට හරි වැටිලා අනවස්ථාව පන්නන. එන අචේතනිකව හෝ අපි මේ தත්තර කැමති නැහැ. ඒ නිසා අපි භාවනාවේදී ආනපානිය හරහා ආනපානිය විශේෂඥතාවයේ හරහා ආනපානිය දෙක හරහා ආසස් වසස් දෙක හරහා තියෙන මේ දැනගන්න බැරි ඒ තාම සූක්ෂම තැනට යන කෙනා අදුක්කම සුඛ වේදනාව දන්නේ නැතුව යන්න බෑ. අනිවාර්යයෙන් මේක දැනගෙන ඒක අගය කරන අදහස් ගන්න කොච්චරක් භාවනා කරන්න වේද කොච්චරක් බණ අහන්න වේද කොච්චරක් කමඨාන් සුද්ධ කරන්න වේද කියන එක නම් කියන්න බෑ. තම තමන්ගේ වැරදි රාශියක් කරා තම තමන්ගේ කර්ම ගෙවීමක් කරා අප්‍රතිහත වෙහෙස නොබල කොච්චර වැටුණත් අතනෑර ඉවසීමේ නැවත නැවත කරන එක කවදා හෝ අහම්බෙන් වගේ දැනගත්තොත් ආ දැන් මගේ හිත ආස්වාද ප්‍රසවාසී මගේ කය දැන් තැම්පත් වීගෙන ඉන්නේ. මේ තැම්පත් වීගෙනකොට පාළු ගතියක් දැනෙනවා. නීරස ගතියක් දැනෙනවා. මේක ඇත්තටම අදුක්කම සුඛ වේදනාවට යන සුබ ලකුණ. මම මේකට මෙතෙක් තිබුණ සතිය බෑ මීට වැඩි සතියකින් මීට වැඩි සාදර බවකින් මම මේකට එළඹ වාසිය කරන්න ඕනේ පෙළඹ වාසිය කරන්න ඕනේ මම මේක දියුණු කරගන්න ඕනේ මම මේක උදිකලාවක් කරගන්න මම මේක විනෝ මේ විවේකයක් කරගන්න ඕනේ කියලා ඒ විශයෙහි දක්ෂ භාවය තමන් තුළින් එන්න පටන් ගන්නකොට හිතෙයි අනේ මේ ගුරුවරයෙක් නැතුව කර්මස්ථාන දෙන යෝගයෙන් සිව්පස දෙන දායකයෝ නැතුව ඉස්සෙල්ලාම කැලේට දින්ගපු බෝසතාණන් වහන්සේට මහ බෝසතාණන් වහන්සේට කොහොම මේ අදහස ඉන්නේද මේ භාවනා කරනකොට මේ විස්රාමයේ හරහයි නිවන තියෙන්නේ උද්දකලාව හරහයි නිවන තියෙන්නේ විරාමයේ හරහයි නිවන තියෙන්නේ නිරෝධයේ හරහයි නිවන තියෙන්නේ ක්ෂය කිරීම හරහා නිවන තියෙන්නේ, වැය කිරීම හරහා නිවන තියෙන්නේ කියලා කවදාකවත් සරුවචන්සේ සාහිත කරනවා බුදු කෙනෙක් එච්චර පාරමිතා පුරලා මේක ඇති කෙරුවට පස්සේ දෙවැන්නේකට ආයෙත් කරන්න බෑ. ඒක මහා පුරුෂ විතර්කයක්. මහා පුරුෂ විතර්කයක් තමයි මේ පාළු වෙනකොට, කොන් වෙනකොට, තනි වෙනකොට මේක Taman හම්බෙච්ච ලාභයක් කියලා ඒ දේ භාවනාවට හරවගන්න. එහෙම නැත්නම් අපි කරන්නේ මොනවා හරි කුණු කන්දලයක් වගලාගෙන මේක අවුල් කරගන්න. අපේ පැත්තේ ඔය දඬු බෙද පෙරහැර කියලා එකක් යනවා. පොඩි කොල්ලෝ උණ බඩ අරගෙන තට්ටු කර කර ඒ දඬු බෙද පෙරහැර එන්නේ ඉස්සෙල්ලා එක්කෙනෙක් යනවා කෑ ගහගෙන දඬු බෙර පෙරහැර එනවෝ ලන්දේ තියෙන කුරු පාරට ඇදපියෝ දඬු බෙර පෙරහැර එනවෝ ලන්දේ තියෙන කුරු පාරට දමපියෝ කිය ကြ යනවා අපි පෘථජන ජීවිතේ ඉන්නා තාක්කල් කරන්නේ මේ ලන්දේ චීන කුණු සේරම අරගෙන පාට දාගන්නේ. නැත්තම් අපේ ජීවිතයේ අනන්තවත් මේ අදුක්කම සුඛ වේදනාව තියෙනවා. අපි දන්නේ ඒක මේ පොට වැරදිල්ලක්, කාලකන්නිකමක්, මහා පරණ කරුණයක්. මේකනේ අපි නැති කරන්න හදන්නේ. භාවනාදී ඒක උපයන්න හදුවට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්න ඔය ලෝකයේ කියන වැරදිල්ල වර්ධිනකොට ලෝකයේ කියන පෙරදිල්ල පරදිනකොට භාවනාවට ලාභයි. ওই ලෝකයේ කියන හරියම හරියනකොට වස්තු භෝග නෑදෑය වට කරගෙන ඉන්නකොට මේකට කෙනහිල්ලම තමයි මාළු අර නూరు වැවට ගිහිල්ලා පොරේ ටිකක් දැම්මා වගේ එහෙන් ගහනවා මෙහෙන් ගහනවා කිසිම ස්පාසුවක් නැහැ. ඒ නිසා යෝගාවචර ජීවිතය මේ අදුක්කම සුඛේ තේරුම් ගතට පස්සේ සම්මා කම්මන්තේ හැදෙනවා සම්මා වාචා හැදෙනවා සම්මා ආජීවය හැදෙනවා. මොනවද කතා කරන්න ඕන මොනවද කරන්න ඕන මොන විදිහේ ජීවන රටාවක්ද කරන්න ඕන කියලා ඒ පුද්ගලයා ඉතාම අඩු පාරිභෝගිකත්වයකින් යුක්ත වෙලා බොහෝම චාම් බොහෝම සරල ජීවිතයක් ගත කරමින් ඕන කෙනෙක් සැප සුඛෝපභෝගී ජීවිත ගත කරපු දාවයි මම අදුම ප්‍රත්‍ය ප්‍රමාණයකින් යැබිලා වැඩි විවේකයක් වැඩි විශ්‍රාමයක් වැඩි හුදකලාවක් යන්න ගියාම මම එකක් කියන්නම් බණ කියන්නේ ඉවර වෙන්න ඉස්සෙල්ලා අපි එදිනදා ගත කරන ජීවිතේ අපි ළඟින්ම ඇසුරු කරන මිනිහා තමයි යෝගට වැඩියෙන්ම විරුද්ධ වෙන්නේ ඒක චතුරාර්ය සත්‍ය වගේ පස්වෙනි සත්‍ය වශයෙන් ඕනනම් ලියාගන්න. අපි විවේකයට යන්න හදනකොට අපි මෙතෙක්කල් කිට්ටුවම ආශ්‍රය කරපු කට්ටිය තමයි ඇවිල්ලා තට්ටු කරලා කියන්නේ මේ අපිත් එක්ක ඉන්නව ඕව බෑ. අර අපිට පාඩු කරන වීරකෝ මාත්‍යා කියනවා එයා බොහෝම අමාරුවෙන් බෑක් කරන වාඩි වෙනකොට මොනුබර ඇවිල්ලා ඔලුවට තට්ටු කළා කියන 100 මොකද කරන්නේ? නැගිටින්න කියනවා. ඉතින් එයා තමයි මිනිත් අනෙක් පැය 23ෙම හුරතල් කරන්නේ. ඒ හුරතලෙට දෙන ලාභේ තමයි තට්ටු කරලා කියන භාවනා කරනකොට ඉවරයි. ඔක්කොම ඉවරයි. ඉතින් ඒ නිසා විමතෝ ජායති සෝකෝ. තණ්හාය ජාති සෝකෝ. අපි මෙතෙක් කල් හම්බ කරුවා නම් ඒ හම්බ කරපු සෑම දෙයක්ම අදුක්කම සුඛයට ඇහැට කුණක් වටනවා. එදාට බයක් ඇති වෙනවා අනේ තවත් මේ විදිහට අපි මේ කිට්ටුවන්තිව හම්බ කරමින් වස්තු භෝග හම්බ කරමින් කෙරුවොත් ඒව වෙන්නේ මොකද්ද? අපායේ ඉන්න යම දූතයෝ වට කරගෙන දෙන්න පටන් ගන්නවා. ඉතින් ගහලා මදි මොකද අපි සල්ලි දීලා හම්බ කරපු දේ මේ. තමන්ම වමනාවෙන් හම්බ කරපු දේ නිසා කවදා හෝ මේ සැප දුක දෙකට සාපේක්ෂව අදුක්කම සුඛ කියලා වේදනාවක් තියෙනවා. ඒ වේදනාව ස්වභාවයෙන් සැප දුක දෙකට වැඩි 80ක් 90ක් ජීවිතේ තියෙන එකේ මෙතෙක්කල් සංසාරේ අපි කිරුවේ මේක නැති කරන්නයි උත්සාහ කළේ. කවදා හෝ ඒ දිහාවට ඒක වඩන පැත්තට ගිය දවසේ තේරෙයි අපේ තකතිරුකමේ මහාන්තකම. මෝඩකමේ ප්‍රමාණේ අවිද්‍යාවේ තියෙන අන්ධකාරයේ මේකට දෙවන්නේක් අපිට කවුරුත් හෝනියම් කරලා නැහැ අවිද්‍යාවමයි තියෙන්නේ. හැබැයි මේක දැක්කට බය වෙන්න එපයි කියනවා කලබල වෙන්න එපයි කියනවා හිමීට හිමීට හිතට වද්දා ගන්න කියනවා මීට පස්සේ කරපු මෝඩකම් දෙන්නට සරියේ ආය මෝඩකම් නොකරම් මරියේ කියලා මීට ඉස්සරටවත් අඩු ගානේ ඔය තකතිරුකම් කරන්න තෝ පුළුවන් තරම් අර විවේකයේ පැත්තට විශ්‍රාමයේ පැත්තට උදකලා පැත්තට කටයුතු කළොත් ඔයගොල්ලෝ මේ කරගෙන යනකොට විශාල අමාරු තත්යකටපත් වෙනවා කිට්ටුවන්තයොත් එක්ක මේ sannivedanaya කරන්න ගියාම කිට්ටුවන්තයොත් එක්ක මේකත් එක්ක කටයුතු කරන්න ගියාම කිසිම කෙනෙක් බෙල්ලෙන් උඩ පණ තිනකම් මේකට අවසර දෙන්නේ නැහැ ඒහා සමානයි තමන්ගේ හිතවිලිත් කිසිම හිතවිල්ලක් කිසිම අපේ හිතේ අභිප්‍රාවක් කිසිම හිතේ අපි චේතනාවක් කිසිම හිතේ අපි සංස්කාරයක් මේ විවේකයට කැමති නැහැ නිසා හිතවිල්ල පාස වේ අභිත පරමාර්ථය පාස නව නිර්මාණය පාස චේතනාව පාස මේ හුදකලාවට කෙනෙහිලි කරනවා. ඒ නිසා සරුවත්තරනාංශේ සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කිවි මේ සංස්කාර කියලා කියන්නේ චේතන. සංස්කාර කියලා කියන්නේ සැලසුම්. සංස්කාර කියලා කියන්නේ තමන් කරන ඉන්ද්‍රියමාන. සමන්ගේ අභිමතාර්ථ. මේ සෑම දෙයක්ම තමන්ට විරුද්ධව හිතනවා. දැන් හොඳම දේ තමයි කිසියම් අපේක්ෂාවක් නැතුව මේ ස්වභාවයෙන් Taman දිහාවට ගලාගෙන එන මේ අදුක්කම සුඛ වේදනාවට දොර විවෘත කරලා තියලා මේ ලැබෙන නිතරංග ජය සතුරේ පරද්දලා ගන්න ජයක් නෙවෙයි මේ නිතරංග ජය ගන්න මට මොළ ධාතුව තියනවාද මට සද්ධාව තියනවාද මට සීලය තියනවාද මට බුද්ධ ධම්ම සංඝ කෙරෙහි සද්ධාව මේ ඇදහිල්ල තියනවාද කියලා කල්පනා කරොත් තේරෙයි අපි මොන්න තරම් පින් කරලා තියෙනවද මොන්න තරම් මායාවේ දත් 32 මැදින් බේරෙන්න වගේ බේරිලා බේරෙන්න ඕනද දෝරේ නිතර Taman දිහාවට එන මේ අදුක්කම සුඛ වේදනාවට වක්වත් සාදර වෙන්නේ ඒ නිසා කෙනෙක් කෙනෙකුට කතා කරන හැම වෙලාවෙකදීම දෙන්නගේම අදුක්කම සුඛ වේදනාව නැති වෙනවා. කෙන්නේ තව කෙනෙක් අපේක්ෂා කරන හැම චිත්තක්ෂණයකම මේ අදුක්කම සුඛ වේදනාව කලවම් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න පරියන්කේදී විතරක් නෙවෙයි, තක්මනීදිත් විතරක් නෙවෙයි, දින්ද හැම වෙලාවෙදීම තමන්න තමන් විස්්‍රාම වෙන්න බැරිද? තමන්න තමන් හුදකලා වෙන්න බැරිද? තමන්න තමන් විරාමයක් විවේකයක් ගන්න බැරිද කියලා ගත්තොත් කවදාකවත් ඒකේ වටිනාකම දන්න කෙනෙක් තව කෙනෙක් බනවන එකක් නෑ. තව කෙනෙකුට සතුටු කරලා කතා කරන එකක් නෑ. මොකද ඒකෙන් වෙන්නේ අපි අනික් කෙනෙක්ගේ මානසිකත්වයේ අලහැප්පුවොත් අපිට කාදාකන් නිෂ්කලංක මානසිකත්වයකට වාසනාව ලැබෙන්නේ නැහැ. නිසා කවදාකවත් එපා තව කෙනෙක්ගේ මානසිකත්වයට මානසිකත්වයට විවේකයට බාධා කරන්න. ඒක නිසා තන ඛණ්ඩනතෝ මැරිලා ගියක්. කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න එපා අත්‍යවශ්‍ය කාරණාවක් නැත්තම්. තමන්න පුළුවන් නම් ඒක සම්පාදනය කරගන්න, තමන් ඒක සම්පාදනය කරගන්න ඕනේ යාගේ විවේකයේ ආරතිපිච්චාවයි. එතකොට නම් ඔන්න තේරෙයි, gedarattot එක්ක ඉන්න හැටි කලාව තේරෙයි. එහෙම නැතුව මේ ආපු පාසක මහත්තයෙක් කියනවා එයා බොහොම උසස් රසාවක් කරපු කෙනෙක්. පළවෙනිම රිට්‍රීට් එකේදී. එයා අතන පැන්ට්‍රියට ගිහිල්ලා තේ එකක් හැදුවා. ඒක හදනකොට සියල්ල සතියෙන් කෙරුවා. කෝප්පේ ගෙනල්ලා හොදලා තියලා වතුර ටික උණු කරලා තේකොළ ටික හොදලා පැත්තකට දාලා කෝප්පෙට දාලා තේකොළ කෝප්පනේ අයින් කරලා කෝප් තේකොළ ටිකක් විසි කරලා සීනි ටිකක් කලවම් කරන මේක බොනකොට හිතුවා අනේ මේ තේයකට මම කඹුරුපු කැඹිරිල්ලක් මේ තේයක වතරන් මේකට මහන්සි වෙච්ච තරම් වටිනවද මේ තේයක කියලා මම කොච්චරක් මේකට මහන්සි වුණාද gederi ඉඳි ගෑනිද කියන එක විතරයි මේ තේකක් ගේන්නේ ආ එතකොට තේ ගෙනාපම ජොලිය බොනවා. එදා තමයි දැනගන්නේ ගෑණි මොකද්ද කරන්නේ කුස්සිය කියලා. එදාට හිතනවා මොන තරම් කරදරයක්ද මේ තේක කියන්නේ. සත්‍යයෙන් යුක්තව තේක හදන්න ගන්න මහන්සිය දිහා බලනකොට අපිට ලැබෙනවද ඇත්තටම තේකෙන් ওই කියන ආස්වාදය. ඕන කෙනෙක් භෞතික විද්‍යාව දන්න කෙනෙක් දන්නවා මේ කිසිම යන්ත්‍රයක් ලෝකේ තියෙන 100% කාර්යක්ෂම නැහැ. යන්න බෑ. ඒක හැම වෙලාවෙම ඝර්ෂණයක් තියෙනවා. ඒ වගේ තමයි අපි කරන හැම කටයුත්තක්ම ණයක්. අපි කරන හැම කටයුත්තම කැඹිරිල්ලක්. ඒ නිසා හැම කටයුතුම පුළුවන් තරම් නතර කරලා අපි බොනවනම් බොන්නොන ප්‍රෝජනේ සලකලා කනවනම් කනවන ප්‍රෝජනේ සලකලා කතා කරනවනම් කතා කරනවන ප්‍රෝජනේ සලකලා වැඩක් කරනවනම් වැඩක් කරන ප්‍රෝජනේ සලකලා නිකන් ආවට ගියාට කතා කරන කතාවලට බුදුහාමරෝ කියන්නේ බුදුහාමරෝ සඳහන් කරන්නේ සම්පප්පලාප කියලා. එක සම්පප්පලාපය සතෙක් මරන තරම් අකුසල සිද්ධ වෙනවා. කර්මපත. සම්පප්පල වගේ උගේ ඉඳලා හැන්දෙනකම් කච කච කච කච කච කරන්නේ පල්ලේ හැලි දොඩවන්නේ. ඒ එක එක වචනයක් පාස ප්‍රෝධිනයක් නැතිවනම් කරන්නේ සත්ත්ව ඝාතන හා සමාන කර්මපත වෙනවා. ඒ නිසා අපි කොච්චර පින් කෙරුවත් ඇහිදල් කූඩකට පුරවන්න වගේ කට පරිසම් කරගන්න බැරි නම්, කය පරිසම් කරගන්න බැරි නම්, ආතාවල් පරිසම් කරගන්න බැරි නම් අනන්ත අප්‍රමාණ ඇහිදල් කූඩකට පුරවන්න. ඒ නිසා භාවනාවෙන් අපි අදුක්කම සුඛ වේදනා දැනගන්න ගමන් අපි පුළුවන් තරම් බලන්න ඕනේ පුළුවන් තරම් නිහතමානී වෙන්න කරන වැඩක් ප්‍රයෝජනයක් සලකලා කරන්න. එහෙම නැත්නම් විවේකී හොඳයි. ඉතින් මේ වගේ දෙයක් කරන්න හදන තැන් වල තමයි භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ. මේක 100%ක් තත්ත්ව නැහැ. නමුත් මම ආයතන කරනවා ආරාධනා කර සිටිනවා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ දවස් ටිකේ පුළුවන් තරම් බලන්න කරන දෙයක් කරන්න ඉස්සලා බලන්න මොන ප්‍රෝජෙක්ට් මේ කරන්නේ එතකොට තේරෙයි දවස පුරා කරන වැඩවල 80ක් විතර අපි පුරුද්දට කරන්නේ. එමෙතන අනු මෙහෙම හිතයි කියලා කරන්නේ. මොකද ඒවෙන් කිසි වගතුවක් වෙන්නේ නැහැ. අවශ්‍යතාවයේ සපුරා ගන්න. එතකොට අර ලේසිය වගේම භාවනා කරනකොට අපිට මේ ස්වභාවයෙන් අනායාසයෙන් මේ කරා පැමිණෙන විවේකයේ කරා පැමිණෙන මේ හුද්දකලා බව කරා පැමිණෙන විස්රාමයේ හඳුනාගෙන ඒකට අපි ආධාරපකාර කෙරුවේ නැත්නම් ඉතින් කතරගම දෙයියෝ මොනව කරන්නේ? පත්තිනියම මොනව කරන්නේ? එහෙනම් හතරනම් දෙයිය හඳුර මොනව කරන්නේ? අපි කරන පින් වලින් ඇති වැඩේ මොකක්ද? එනිසා අපි ඒ වගේ ගැඹුරු ප්‍රදේශන කරන ඇත්තටම භාවනා කරනකොට විතරයි. නැත්නම් අපි මේවට මේ විදිහට අපි ජීවිතේට මුහුණ දෙලා කටයුතු කරන්නේ. මම බය කරන්න නෙමෙයි මම මතක් කරන්නේ භාවනාදී අපිට මේ දැකපු නැති පැත්ත ජීවිතේ දැක ගන්න පුළුවන් වෙනවා. ඒ ජීවිතේ දැක ගන්න ගමන් අපි නිතරම සක්මණේ පරියන්කෙන් එදිනදා ජීවිතවල සතියෙන් ගත කරලා මේක අපේ බුදුහාමතුරු අත්දකලා දේශනා කරපු මේ දේ අපිටත් අත්දැකීමෙන්ම ගන්න පුළුවන්ද කියලා කටයුතු කළොත් අපි අහපු ඥානෙට සුතමේ ඥානෙ කියලා නම්බුකාර විදිහට කියන්න පුළුවන්. අපි මේ දරා ගන්න දැරුමට හොඳ ධාරණ ශක්තිය කියලා කියන්න පුළුවන්. ඒකෙන් භාවනාදී ලැබෙන අත්දැකීම් හොඳ භාවනාවේ අත්දැකීමක් කියලා. ඊටාම පුංචි දේවල් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා දවසට එක සැරයක් හෝ මම දැන් මෙතන චින්තන ගන්න පුළුවන් නම් ඒක මා විශාල ලාභයක්. ඒක දෙකක් තුනක් හතරක් පහක් කරගන්න පුළුවන් නම් ඒ තරමටම කුසල් වැඩෙනවා. මුචි ඒක නිසා දෙවෙනි තුන්වෙනි දවස්යේ අයියේ කෙනෙකුට මේ කාලසරණ පුරුදු වෙලා මේ නිදි බොල පුරුදු වෙලා මේ වැඩ පිළිවෙලට යන්න. එතකන් නිකන් නూరుණු පුරුදු ගතියක් තේරෙනවා. නමුත් ඒ කාලය ඊගාවට තියෙන කාලය වෙනුවෙන් කරන ආයෝජනයක් වශයෙන් සලකලා හැකිතාක් එකම පවුලේ එකම නෑදෑ පිරිස වගේ මේ කටයුතු කරන අතරේ හැම කෙනෙකුගේම හුදකලාවට ගරු කළ තමනුත් හුදකලා වෙලා හැකිතාක් මේ අද අපි ධර්ම දේශනාවේ මතු කරගන්න උත්සාහ කරන මේ අදුක්කම සුඛ වේදනාවත් එක්ක අනි අපිට අවදි වෙන්න ලැබේවා අනි අපිට දවස ගත කරන්න ලැබේවා අනි අපිට දානි වන්දනත් ලැබේවා අනි අපිට සක්මන් කරන්න ලැබේවා අනි අපිට නිදා ගන්න ලැබේවා කියලා හැම තැනම මේක සම්බන්ධ කරගත්තොත් මම හිතනවා අපි ශාසනයටත් යමක් කරලා අපිටත් යමක් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් එන්නේ එවැනි උදාාර પરමාර්ථයක් සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිර දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා